ආකාර විදිහට සත්‍යකාරය ආරම්භ කිරීම සඳහා අතරේ සමහර ප්‍රශ්න කොමෙන්ට් එකේ ඉතිරිවව තා කියලා යනවා සායවත් විපත් තමයි ලැබෙන තත්ත්වය. ඒ ප්‍රශ්නේ කොමෙන්ට් එකේ. අරිපත් ගානකට අත්පානාව කරන විට සමහර විට ඉන්ද්‍රිය විට විභානාව කරන ඒ ඉවර තවද වහන්සේ වැනි කුතුහලයේ සිහිකල වහන්සේගේ අපියන්ට අපගේ නමස්කාරය වේවා. ඔබට මේ සම්පූර්ණ අධිනේ පරියක් වරණ දිනුනා. පිට පිටන අවස්ථාවක් සර්වත්‍සේ සඳහන් කළා කියලා. ඒක නේද? සැස්වාරේ මුලදී අපි ටිකක් කතා කරලා අනේ ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා වික්කුණු පස්සේ නැත්නම් නනරියකට කාන්තේ වික්ෂණීනිකට ඉලසුදු කිවචන ඉලසලානවා බගිනි අනුස්කෙන් නංගිලා නැත්නම් සහෝදරියෝ සෝසේ පරවණ කරනවාද ඉලසුදු කියන අපි සතරකට භාවනා කරන්නේ මේක වර්ධනයක් විදිහට ඉතින් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සපඥාතලකට ඊට විවේක වෙලාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ පිටුල පස්සේ ගියා අපි ඇගේ සුදු කිමසුවා අපි කටදී භාවනා පිළිබඳව විතර හොයයි වල සම්පතනවා කියනවා කියලා කියන්නේ වැඩ සමාජ විදිහට වැඩ යනවා ඒක පුදුජානන්සේ පොඩි අමතර අසමසවලක් දෙන්නේ අන ආනන්ද මේ පරිදාය භාවනා පරිදාය භාවනා කියන දේ කියලා දුන්නා ඒ ආනන්ද සංසිතානේ කියලා ඉවස් කියලා ස්වාමීන් වහන්සේ මෙන්න දෙයක් කියලා කිව්වේ නෑ මම දන්නේ නැහැ. ඒ නිසා අපි කියලා දෙනාගේ අනුකම්පා පිණිස මේ පණිදාය භාවනා අපරිදාය භාවනා කියන මොකක්ද කියන්නේ. ඒක බුදුදහම සඳහන් මේ සතිපට්ඨාන භාවනා කරනකොට මුල් කොටස සතිපට්ඨාන දෙකම සමතේට බල කොටසක් කියන එකලස් කරන්න ඒ පරියන්කය දක්වන්නේ. ඒක කරගෙන ගිහිල්ලා දැන් ඔබ විපස්සනාට වඩනකොට පස්සේ සම්පූර්ණ ඔය පිට ගලේ වගේ තැති ගිහින් යනවා. මොනම දෙයක් කරගන්න බැහැ. ඒ කියන්නේ යෝගාවතරේ කාණන් බැරිවෙනවා. අවල් වක්‍රමේ කරුවොත් හරියට කියන්නේ අරමුණ නැතිවීමත් එක්ක ඒක විඳ වෙන්නේ. සමහරු ඒකෙන් උපකිචිත් බරයිපත් වෙනවා. උනාටපස්සේ කලකොල වෙලා, තක්කු වෙලා ආත කියතෝ ගන්න බැහැ. ඒක දරුවචනාංශය කරන්නේ අනිදාය භාවනා කියන එක. ඒ කියන්නේ තමයි ඉල්ල කරගෙන යමක් අරමුණු කරන භාවනා කරන්නේ අනිදිහක් අදමාත්‍යයක් අරසුණක් ඒ සම්පූර්ණව නැති වෙලා ඉතින් මේ බැඳිලා තිබුණ මීමැති කොටිය ඔක්කොම විසිලා යනවා. ඒක භාවනා දියුණු අවස්ථාව. අර එකතු වෙලා ඉන්න විචාර මීමැති කොටිය කියලා කියන්නේ බැඳිලා මේ මැසෙකට අවුපාරක විශේෂය. පොඩි වශයෙන් වේද තියෙන අතට වැස්ස වෙලා. ඒකයි වැඩකට වෙලා. වැඩකට වෙන සුදුහිත. විශේෂයෙන් ඒක තමයි වැඩි සිද්ධ. අපි වටේ දකින්නේ මේ වදය. ඇස් වෙලා කියලා මීමත් වැටෙන කියලා. සමහරවිට යන වෙලාවට හිත තියෙන විශේෂිත බවේ ඒක සමහරට අරමුණ පේන තෙක් මානින මේ යෝගාවදට අස්ස කියලා කියනවා. නමුත් අද අරමුණ නැතුව ගිහින් ඒ වුණාම වක්කලට යෝගාවදට දරා ගන්න බෑ. මේ භාවනාවද දන්නේ දියුණුවද දන්නේ නැහැ. සීකල්ලද දන්නේ නැහැ. අතිකල්ලද දන්නේ නැහැ. පාන්කල්ලද දන්නේ නැහැ. ඒකට අවුල් වෙනවා. අන්නේම අවුලුනොත් පරිසාර භාවනා කරන්නේ. නැවතත් මේ ඒකරාශීත්ව ගැනීම සඳහා මදුකලක් භාවනා කරනවා. එතන මේ ඊට අස්සසාදන භාවනා කරන්නේ. ඉතින් ඒක අත්වචාරී මහන්සියලා ගොඩක් වෙලාවට මෛත්‍රී භාවනා බුද්ධානුසතිය භාවනා වගේ දේවල් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ නිතර අවුත්යක් කරන චතුරාර්ය භාවනාවල තියෙන මුල් භාවනා ක්‍රමයේ බුද්ධානුසතිය මෙන්ටාලය. නමුත් අපි දැන් ගත්ත සූත්‍රයේ තියෙන චක්කාර්ක සූත්‍රයේ ඒකේ සර්වඥාන්සේ සඳහන් කරනවා මේ කල්පේ අතු හේතනාවකේ වැදලා මේක 18 කබිනකොට කායානුපස්සනාව නොදැනලා අසරණ වෙනවා. ඒ වගේ වෙලාවට කය හිත ගන්න කියලා. උදාහරණස්ති වේගවත් මයිටි විනෝද සමහරින් ඉරියව්ව. දැන් මගේ ඉන්නේ ඉරියව්වට ඉරියව්වට ඉඳින්න බාධාන්න නැහැ. මගේ වේදනාවක් කියන්නේ කයට වේදනාවක්. වේදන ඉඳ ගන්න බැහැ. මම නැගට ඉවි කොටක් කරලා වගේ නඩුලක් ගන්න. නැත්නම් පුරුදු ගන්න. නඩුව කියක් කරා. ඒක නැත්නම් දුරු දෙයක් කියක් කරා. ඒක ගන්න දෙයක්. ඒවත් ඉඳගෙන ඉන්න බලන්න. එතන ශබ්ද හැ ඒ ශබ්ද මේ ශබ්ද මේ පාලනය කරගන්න ඒ තමයි ගන්න මේක ගැළපෙන්නේ නැහැ කරනවට සම්පූර්ණ ඉදිරියට යනවා කියලා ඒ අපි අවස්ථාවක් අපිදී එනම් තමයි හිත නිරමුද දාලා පොදු කරත් එකකට සෑහෙන දුරට හිත විසිරී ගියා මට ඉඳගෙන හිටම දන්නාකා ඇවිදින කෙනා ඇවිදින බව දන්නාකා මට නිින්ද දිනනවා මොන විදියෙන්වත් නිින්දක් නැහැ පොඩි එකම කටු දෙකක දාලා දෙනවා. කිසිම විවේකයක් නැහැ. ඉතින් ඒ වෙලාවට ඉඳන් මම නිදාගෙන ඉන්න බව දන්නවා. කියන ඒ කායන ප්‍රශ්නාවේ ඉඳීම මේ කවියට අපේ අම්බලවිට කියනවා. පත්තරිය කුතුහලගෙන ඉනකොට ඕක ඇල්ල තුටියක් දානවා කල බලින්න. කීම පුතුරකලේ කරා රෝස්ලා ආවොත් ඉතිවිලා ඉපර කිතන පිච්චෙන්න. ඒක උගන්නේ ඇල්ල තුටියක් දානවා උතුරකට එහෙම නතර වෙනවා ඒ වගේ ඇල්ලතොටල ළඟදී. ඒ වගේ තමයි පරිදාන මේක යෝජනා කරන්නේ ඉතිපරේ ප්‍රශ්නයක් නෑ. බුද්ධානුස්ති භාවනා කරලා අසුබදලද වේර කරලා මනෝස්ති කරලා ඒ කරලා මොකක්කෝ තමයි නිතර භාවිතා කරන ආරම්භයක් තියෙනවා. ඒ අරමුණට දැනීමේ රැවිෂන් එක නතර කරගන්න. ඒක බලන්න ආරම්භයක් වෙන්න. සිවුතුනි සූක්ෂම රසක් වෙන්න. ඒ වෙනකාරිය විශේෂිත දෙයක් කරන්න. ඒක ලොකුවරක් වෙන්න. ඒ ලොකුවරක් කය කණ්ඩක් පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියලා තියෙන ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි මේ මේකේ පරිවිදේ තියෙන්නේ કોઈ કોઈ භාවනා කෙනාට මේ වගේ හිත වික්ෂිප්ත වෙන අවස්ථාවක් එනවා. ඒක මේ භාවනාවෙන් දක්ක සතිය නැතිවීමක් කර සමාධිය නැතිවීමක් කරන්නේ බොහෝ කර්ම තියෙනවා. ඒක උද්දිත දෝෂයකට ගන්න එපා. මේ උක්‍රෝපසේ සූත්‍රයේ වෙන්නනවා. බුදුදහස කියලා තියෙනවා සතිපට්ඨාන වැඩි කෙනාට කියලා කියන දෙයක්. මෙන්න මේම අවස්ථාවක් තියෙනවා. ඒකවට තමයි විතර කරගන්න දෙපා මේ හැටි. ඊට පස්සේ මේ කුෂ්ඨලී දවේශන අවිනාඩි පහකින් ඉත ඒක එකලස් වෙන මොනවාදී ඒක ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ හිත ඒතරටයි පදාපතිත එකලස් කරගන්න බෑ කියන ස්ථිරහණියක් වෙන්නේ. අහන්නේ විදිහට උනන අපුණාන පස්සේ තමයි තේරෙන්නේ. ඒ විශ්ේ භාවනා කරන නැති එක වෙනවා ස්ථිරමණයක් වෙන්නේ මගේ මේ කොටටි කරන්නේ තියෙන්නේ කොසීලි කරන්නේ තියෙන්නේ කොතනදී කරන්නේ කියන්නේ ඒක නිකන් වතුර කැලකට ගන්න. ආයෙත් කැලකට දැක්කම නැත්නම් ආයි කායාවකේ ඒ නිසා ඒක දැනගෙන දැනගෙන යනකොට තමයි තේරෙන්නේ ආධුනිකයෙකුට ඒක තමයි ඕවිත කාටරි ඔබ හේතු කරනවා මට කවුරුත් කරලා හරියට මට බේරන්න බැරි ප්‍රශ්නයක් භාවනා කරු දෙක කරනවා. ඒ වගේ සුනාමි වැලි වගේ එනවා කියනවා. ඒ වෙලාවේදී මේ වගේ පරිචය භාවනාවක් කරනවා. ගන්නාර වලට දාන්න. දාලා ලොකු අරමුණක ඒක දැක්ක කරගැනීමේ හිත යන කී කර කරගන්න කියලා. ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා පිළිබඳව පොළවේ කකුල වැදෙන ආකාරය පොළවේ රළු සිනිඳු ප්‍රශ්නේ සිදුලස සමග ස්පර්ශය වෙනස් වෙන හැටි බලමින් භාවනාව ආරම්භ වෙමි. ටික වෙලාවක් පසු කිසිම ආයාසකින් තොරව ඉවසකේ මූලික කර්මස්ථානයේ කේන්ද්‍රව සතිය සතිය පාස්කමින් භාවනා කරගෙන ගියේ සිතුවිලි ආවද ආයාසකින් තොරව මූලික කර්මස්ථානයේ කරා නැවත පැමිණේ කකුල වදින තැන සියලු වෙනස්කම් දැනේ කුරුලන්ගේ හඬ ඇතුළේ වෙලාට මූලික කර්මස්ථානයේ නිතියට පොත් නැවත පැමිණෙන අය ආල පරාසයේ පරාසයක් සමග පැහැදිලි කියේ නමුත් ටික වෙලාවක් භාවනා කරන විට සක්මන් මළුවේ පිටට ගියද එකම තැනක ඉන්නවා වෙන්න ඒ භාවනාව සඳහා උපදෙස් පත්මි වාහකයට නිවන් ඔය වගේ අර සක්මණේදී සාමාන්‍යයෙන් පරාසය කලකුණකට තියෙනවා පරියන්කේ තමයි ඉස්සලා කීපක ඉන්ටෙන්ෂන් කරන්නේ කියනවා නම් උගතම වෙනව සක්මණේදී සෑහෙන දුරට මේ මේ හිත ගියාට අප සම්පන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි අර පරියන්කේ ඉන්න භාවනා මධ්‍යස්ථානයේ හම්බෙන වාසිකාවිත තත්වයක ඉඳලා ඊතරතරේ মাল্টি ටාස්කින් වලට යන අතරමැද උහුණුව ලැබෙන්නේ ඔකෙන් තමයි. ගන්න විශේෂම ආයත හදනවා. ආය විශේෂම ආය හදනවා අන්තිමට ඒ විශ්ිති ලෝකයේ ඒ ඉත තියාගෙන අපේ උසස් කිවේ විතම ලෝකයේ සමහිත පවත්තන හැටි. ඒකේ කාටවත් කියන ඔක්කොම නිසන්දෙනම භාවනා කරනවා ගෑනවා ඕනෙම කරනවා මට පුළුවන්ද මේ විසම ලෝකයේ ඉඳගෙන තමයි ඉඳ පවත් ගන්න එහෙම නැත්තම් අපි ඉඳගෙන භාවනා කරනකොට කොහොමද එදිනදා ජීවිත සම්බන්ධ කරගන්න වෙන්නේ එනිසා මෙහි ඉඳන් මේ මැරිසිනා ඒකත් එක්ක ඒ හරහා ගිහිලේ පොදුනට පස්සේ තේරෙනවා තේින මට්ටමකට ඒක කියනවා පිළිවෙත සෑහෙන ආශ්‍රේෂයකට ආවදත් ඕන බේෂක් අතර කියලා භාවනා කරත හැදී භාවනා කරනකොට ඒ කෙනා නිසා ඉතින් එකම්ම සංකේතකට ඒකේ තමයි පෞෂත්ව හොඳට වෙන්නේ ඒක බලු කිනාට තේරෙනවා කියන්නේ විනතු නඩමන නිකන් හොඳයි අපිට බැරිද මේ විදිහට අගේ සම්ද කරන්න කියන නිකන්ම කාම් ඩවුන් එක කරන්නේ ඉතින් අන්න ආධුනිකයෙක් වෙලා ගොඩක් කල් යන්න ඕනේ ඒ නිසා ඉතින් යන්න අතවස්තාව මෙවිතක පරිමර කැස් වෙනවා. ඒක හඳුනාට පස්සේ තනවරකට තනවරකට පස්සේ පේනවා. මේක නිස්සදානියක් වෙලා නැහැ. ඒ ශානිත දවසේ මේකෙයි ඉච්ඡම බලාපොරොත්තු සුකරන්න එපා. ඒකට මොන දෙන්න ඕනේ කියලා කියොත් අපි ලෝකේ ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් හිතනවා මම භාවනා කරනකොට ඕනි සැපෙන්න ඕනේ. ඥාන කට්ටිය නිවන් දැක්කට පස්සේ තමයි තමයි යාට නිවන් දැකලා. ඒ සාමාන්‍යයෙන් මේ අරගෙනකොට මම කියන්නේ ඒ කැපකාරෝ නිවන් දැක්කට පස්සේ තමයි ආනන්ද වෙනවා. මුචි තරම් නිවන් කැපකාරගෙන් බලන්න. ඉතින් ඒක මතකයි මේ මේ මේ අතර පැන වැඩ ගන්න කරගෙන යන නිවනක් එහෙම නෙවෙයි ඒගොල්ලෝ කවුරු වුණත් අපේ පාර පෙර ගන්න ඕනේ. ඒක නිසා මේක ඇරෙන්න කියන්නේ මම කියන්නේ අමුසියේ ඉන්නවා කියන්නේ. ඒක නැත්නම් සාමාන්‍ය බුද්ධිය. සත්‍යකී කියනවා හිතයට වැඩිය මාර්ග මට්ටමට යනවා. උපරි මට්ටමට හිතේවා. ඔක්කොම වලට ධෛර්ය දෙයක් වෙයි කියලා. ඒගොල්ලෝ ධෛර්ය දැක්කොත් නැත මම කොහොමද ඉස්සරස ගන්න කියලා දැනගන්නේ කියලා. ඒක මේ උපත්ති ඥානය. ඒකට දීපක කියපදේ දීලා දීලා දීපක කියන්නේ සහජයෙන් තමයි ලැබෙන්නේ. සම්මුලට ඒක නෑ සමහරට වැඩ කරන්න යන පිළ සීයක් වගේ ඉස්සත් පරිසර මේ වුණොත් අර ඕනේ දේ වැඩ කරන්න පුළුවන් නෑ වත ගන්න වැඩේ අපේ වැඩ කරන්න බෑ හැබැයි කොතන ඉතින් අපි කියනවා වැලේ වල සොබර කරනවා ඉතින් ඒක මම දකින විදිහට ඒක මේ ඥානගත ලක්ෂණයක් කර්ම ලක්ෂණයක් ඒ නිසා දෙගොල්ලම දෙපැත්ත දැනගන්න ඕනේ දෙගොල්ලම දෙපැත්ත දැනගන්න තියෙනවා ඒ නිසා මේ වගේ පරිස්තක කේතුක භාවනා කරනකොට අනිවාර්යයෙන් මේක නොමිලේ ලැබෙනවා. කවුරුන් දුක කරයි. සෝ අවුල දඩාන ගල්තරෝ ආරිෂෝ ඉතුම මැසේජ් දෙන්නේ කරනවා ආරිෂෝ මේ නැත්තම් ඉවත් වෙන්න බෑ. මුත් ඉන්නෝනේ මේ ගමනට ඒකට එකම තමයි යන්නේ. ගල්තර සාමහන්සේ මම භාවනාවට ආනුකේක නොවේමි වහන්සේ කියන භාවනාවට සංගත සහභාගී වී සක්මන් භාවනාවට මා වඩා කැමති බවත් ඒ අවබෝධය මගේ ආධ්‍යාත්මික ජීවිතයට පරපාර්ශව දැනගත් කෙනෙක්. පරයන්ක භාවනාවේදී බොහෝ විට නිදයව මට ප්‍රශ්නයකි. නමුත් ඒ ප්‍රගුණ කිරීමට බොහෝ කැමැති. මගේ ප්‍රශ්නේ සක්මන් භාවනාවේදී දැන් මට වම දකුණ කියා මෙහි කිරීමක් නොකරේ. තවද සෝනවා තවනවා යන්නද සතිය මෙහි කිරීමේදී සමහර විට අය තවනවා තවනවා පමණක් ගැන මෙහිදී එකම පය ඉතිහිට සක්මන් සීයේදී පමණක් සෝනවා තවනවා කියලා දැනගත්තා සාමාන්‍ය විදිහට සක්මන් කළොත් දෙපයේම සෝනවා තවනවා යන්න දැනගත් ගැනීම අපහසුය මිය භාවනා පැහැදිලිස දැකීමක්ද වාස්තේ දැකීමක් වාගේ දිවටසන්නයි දවසින් දවසක සිද්ධ වෙන්නේ සම්මායයට ඒක දැනගන්න හොඳ කියලා. පටන් ගන්නකොට මේක ඒක සම්පූර්ණ වික්ෂිප්තකමෙන් පටන් ගන්නවා. ඊට පස්සේ පිළි කිරීමෙන් මේක ඉස්සන් කරන්නේ. නැත්නම් විදිප්ති තාක්ෂණිය බලන්න දෙන්නේ කියලා පොරණම නීතියකට ඕකේ. ඒක ලබන්න අවශ්‍ය දේ දාල කරගන්න එක. ඔක්කොම අඳුම කරන ටික අතේ තියෙනකොට පොකට දාල කරගන්න. ඊට පස්සේ පරියන්ක කියන පස්සේ මේ කෙනෙක් අපරියන්ක ගොඩක් අපි සම්මත ටිකයි ගන්නෙ. පරියන්කෙදී නීතියට සම්මනේදී ඇවිස්සනවා. ඉතින් මේක මේ තත්ත්ව දෙකක් මෙතන මේ වත්තන අන්තර් සම්බන්ධතාවයෙන් එක නෙවෙයි කරන්නේ කියන තරට ගැලපෙන කරන්නේ. ඒ අනියක් කියන්නේ මේක ඇත්තට විතර නැති වුණාට අපි මේ ඒ ඒ කියන කාරණාව ගොඩක් ස්පේස් කරපු විදිහටදී දවසක් විතර ළඟලා වගේ සාකච්ඡා කරා. ඒ මොකද ඉතින් කියන ප්‍රධාන ඇවිසෙන් ටයිස් එක දෙක ආනන්ද ව්‍යාපාද ආසා වැඩිකමයි සාහිත්‍යයේ තියෙනවා අවුරුද්දක තියෙන වෛරයක් නිසා හිතෙන්නේ භාවනාවේදී මේක නතර වුණොත් නැත්නම් කීකර වුණොත් මේ චලු වුණොත් නැත්නම් ආත්ම වුණොත් ඉතිමතේ ඉතිමතේ ඉනවා කියන්නේ කාමච්ඡන්දේ නීවර ව්‍යාපාදයේ යටපත් වෙනවා ඉතින් ඒක දන්නේ නැත්නම් ඥාන වේඥාන කාදාකට පිටකා මුදුවට මතක ඥාන ඉතිමතේ කියන්නේ ප්‍රධාන කෙලෙස් ටික අරපත් ඒක බුද්ධ විදින් නැත්තම් ඒකට ලැහැස්තිලා ගියේ නැත්තම් ඒක නැත්තම් ඒක භාවනා ප්‍රගතියක් වදන්න නැත්තම් ඒක නැත්තම් ඒක කෙලස් කැණීමක් කියලා නැත්තම් හැමදාම නින්ද විතරම බලන්න ඒ සමේ නින්ද එක සැරේ නෑ කෙලස් කැණීමක් එක සැරේ වෙන්නේ නෑ පියවරෙන් පියවර යනකොට දැන් ඉස්සරහට යන්නේ නින්දට ඒ නින්දට තියෙන උත්තරේ තමයි අවදි වීම අවදි වෙන්න නම් මේක පිළිබඳව පාවිච්චි කරන්න සම්පූර්ණ කරන්න එහෙම නැත්නම් ඒ උනත් ඔය දෙනවා. එතකොට තියෙන්නේ මේ ඉන්දේහි බාහන ජීවවක් නිසා. කෙලස් කැපීමක් නිසා මම මේක ක්ලාසික යන්න ඕනේ කියලා දැනගෙන ඉන්නවා. ඒ නිද්දදී තමයි අර රාගෙන් හා ද්වේෂයෙන් කෙලස් නැති සැප පහසු ලබනට ගන්නවා. ඉතින් ඒකට හිත සූදානම් වෙලා ගියනත් හිත ඇඟේ. අපි හිත කැමති නෑ කෙලස් නැතිද? අනිත් මේ කුඩලේ කියලා කොට උඩ දීපාවල කුඩලේ නැත්නම් කොට උඩ පිටලා. උඩ කියලා පියෝගේ විමුණ දීපොත් එන්නේ. ඇදෙන්නේ. උඩට ඇදෙන කක්ක තියෙනවා. උඩ මේ වගේ විදිහට කැඩුණා උඩ රත්ත උඩ සායද ලෙඩක්. උඩ පස් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම කකින් පස් ටිකක් තියෙනවා තාතාලේ හරි වෙන පොදු උඩේ මට වෙලා ඉන්නේ මට මේ මේ අයිවර් කෑම කෑම තමයි වුණා. ඉතින් ඒක වෙන්නේ ඉතින් ඉතින් ප්‍රශ්න. ඉතින් අපිට බලන්න ඒ වගේ තියෙනවා. ඒ නිසා ඒ අර කියාගෙන අපිට කරගන්න. රාගපීෂ දෙක නැති වුණාට පස්සේ අපි හිත කුතුම පෝල කරනවා. කුතුම විතර ඇගෙන. කුතුම විතර ඉදිමත ඇගෙන. කුතුම විතර සංගතතාව නැහැ කියන්නේ. හැබැයි මේ ඔච්චර මානසික ආත්ම කරපු මේ නික්ලේශී කටුවේ නික්ලේශී තුනම නැතිලා නැතිලා දෙයක් නැතිලා කුතුම විතර කියන්නේ. ඒක ලොකු සම්මාන තියෙන කාර්යයේ ටික කාලයක් මේක කන්ද වෙනවා අමාරු වෙනවා ඊට පස්සේ ඇස්සෙලා යන්නේ කියන පාපකම හරියට නබෝ වෙලාවකින් ඉඳක් ඒ පිටින්ද වැටුනොත් අපරාධේ අවස්ථාවේදී මේ අවදියල එතකොට ඒක පිළිසුදු තැනකට ඊට පුරුතාශනේ නැති තැනකට යන්න පුරුදු වෙනවා වගේ තේරෙන පටන් ගන්නවා ඒක හරහා නැතු බාහනා තුමා කරන්නේ එතකොට සම්පූර්ණ කරන්නේ අපේ අනිත් පැත්තට ආනපතිය කියනවා ඉන්නේ ටික ටික ටික ටික ඒක තේරෙනවා මෙහි පැත්තෙන් කියන පැත්තට මේ පැත්තෙන් යන විවිධාකාර ආකාරයේදී දන්තන් හක්මන ගැට ගන්න මට්ටමට එතකොට තමයි මේ හිත විශාල පරාසයක අපි ජීවිතය ජීවිතේ සාමාන්‍ය භාෂාවෙන් කියන විදිහට කියන කල්චර්ස් වලුනේ නැහැ. මොකක්ද නැතු ඉන්නකොට ඒ තමයි ලක්ෂයක් වැඩිපත් ඒක ඕනට වැඩි විදිහට නැහැ. අසලන්නේ නැහැ. ඊගාට තමයි තේරෙන්නේ. ඒකෙන් තමයි අපි මේ විශේෂම ගියත් උගත්තොත් පරියක් භාවනා මධ්‍යස්ථානයේ භාවනා රිට්‍රීට් එක තියෙන කත්තේ ප්‍රශස්ත තත්ත්වය එදිනදා ජීවිතයට උඩ සම්බන්ධ කරන ලින්ක්ස් එක තමයි ඔබේ ඒ සයික වර්ධනයේ කිටි තියාගෙන යනවා මගාරිට යනවා ඉරසාරණස ආනාපානසති භාවනාවක් කරගෙන යමි ඉදා ඉජලෙදී නැවත ආස්වාද රියැක්ෂන් පේනවා. එක එක එක රියැක්ෂන් පේනවා. පොඩ්ඩක් යන්න. අනිත් තව පොඩ්ඩක් යන්න. අනිත් තව පොඩ්ඩක් යන්න වෙනුනේ මොකේ කියලා. දෙයක් නැහැ. ඒක තමන්ගේම අත්දැකීමෙන් නැවත නැවත මොන දින හැබැයි මොන දින හැමදාම ඊට වැඩි පොඩ්ඩක් යන්න. ඒක තමයි ලොකු අවශ්‍යතාවය. අනිත් දවසේ පිට වැඩි බරපතල අභියෝග රාශියක් කරා තමයි ජීවිත කියන එක දුක කියන එක අපි තේරුම් ගන්න වෙන්නේ ඉතින් මේව හොඳ ලකුණු. මොකද අපි යෝගී වෙන්න වෙනවා කියලා කියන්නේ අපි උසස් විභාගයකට කියලා ලියන්නේ කියලා හිතනවා. මේ ප්‍රශ්න දෙකක් කියන්නේ සර්වතරණයි ස්වාමීන් වහන්සේ මම පරයන්කේ සිටිනකොට මට හුස්ම පිම්බීම හැකිලිම නොතේරේ. ඒ නිසා මම කය කොටසට සිත තබාගෙන ගියා. විට කය ඇතුළත එක එක චලනයක් දැනුණා. ජීජේක හෘද ස්පන්දනය දැනුණා. හෘද ස්පන්දනයේ වැඩි තේරෙන නිසා මම ඒ දෙස බලාගෙන සිටියා. මේ නිවරුත් කියලා හදා දෙන්න දෙවන් සරණයි. වහන්සේට දීකාය වේවා. මේක කිවිච්ච කියලා තියෙන නිසා තමයි හරි කය ඇතුළේ තියෙන උරුමයට කියලා තියෙනවා. ඒක සේවරට ස්පන්දන කියලා තියෙනවා. ඒ සත්‍ය පිළිබඳව ලබලා තියෙනවා. ඒක දිහා දෙකයි කියන්නේ නිතරම හෘද ස්පන්දනය දැනෙනවා හෘද ස්පන්දනය ගත කරන්නේ මුල අවස්ථාවේ විදිහට නිතරම බොහෝ වේලා දැනෙන අරමුණක් තමයි මුලකරන්න සිතියාගන්න කියන්නේ ඒ නිසා මේ ආසල්ව සසෙ පිටුනා කෝපි පිටු ප්‍රපේනා කියන ප්‍රශ්නයක් නෑ ඒකයි මම කියර පොඩි ළමයෙකුට භාවනා කරන්න ගියාම එළම කිව්වලු ටීචර් මට අහන්න කලෙන්නේ මේ ටීචර් තාම හිතක් කියන්නේ කමන්නේ අනිත් දවසට මට අහන්න බෙන්නේ නෑ සුවිද දර්ශනට අනුකම්පිත වෙන්නේ ඒකට බලවල පෙන්නන්නට මොකද බලන්න ඒ කමටන් දුක ඒකේ මම දැක්කේ දැක්කේ ස්වාමීන් වහන්සේ මේ ආනාපානෙට පෙන්නනවා ඉන්නකම දන්නවා නම් කියලයි දැන් මෙතන ඉන්න ඒ දැනීම දැනෙන අර්ථ ස්පන්දනය වෙන පුරාණක කම්පන චංචල වෙන්න පුළුවන් සහලෝකී වෙන්න පුළුවන් බරකට වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන් ඒ එහෙම කෙනා ආනාපාන වෙනුනේ කියලා උත්සාහ කරලා කරන්නේ ඒක හොඳයි දෙතේ හොඳයි ඔය කියන ඉතින් ආනන්තවදී වල කියන කන්ද සම්ප්‍රදායෙන් දුරට එකක් ඒක නේද අපි අරේපත් කියන රාගයෙන් දිවිපත් කියන්නේ එහෙම කරකට අවශ්‍ය දෙයක් හිත සම්ප්‍රදායෙන් මෙතන කියන වර්තමාන කන්තියේ පේන කොයි දේ උත්තට උරගාලා බලන්න මේ මනෝ විකාරයක් මේ හීනයක් මේ පිළිගොත් මේ මායාවක් මේ ඒ සිද්ධ වෙන දෙයක් නම් ආකාරය වගේම මේ අන්තස්පන්දන සාපේක්ෂව විපස්සනා වෙනවා. විශේෂ වශයෙන් මේක නිසා ඒක පිළිබඳව කිසි බාධාවක් නැහැ පාක්ෂිකයක් නැහැ. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස ප්‍රධාන ප්‍රශ්නයක් කියනවා. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනා වඩන විට සමාධියකට වැටෙන බව මට දැනේ. ඉන්පසු විදර්ශනා භාවනාවට වැටීමට මා කලිතේ කරුණාට කියා දෙන්න උත්සාහ නැහැ. තවත් කියලා තියෙනවා තවද අසඤ්ඤතල ලෝකතල වලට වැටෙන ආකාරය පැහැදිලි කර දෙන්න කරුණායි ඉලාස්ටි. මන්ට කියලා දෙන්න. අපි පාරේ පිටදෙන්නේ. කියලා දෙන්න පුළුවන්. ඒක කරලා බලන්න. මේකට මම කියන්නේ තමන්ට සමාධිය වශයෙන් සමත වශයෙන් පැහැදිලි තියෙන්නේ මේ ආනාපාන වැටෙන්නේ නැති කියනවා නම් ආනාපාන කියනකො කොහොමද සමත වශයෙන් වැටෙන්නේ කොහොමද කියනවනම් හේතුතුගේ තමයි විපස්සනා කියන්නේ ආනාපාන වැටෙන ආකාරය කියන්නේ නැතුව ඒක තමයි එකම බගෑව කමකෙදීම අපි මොකක්ද තමයි දැනුම් තමයි කියන්නේ ඒක නැතුව මේ සම්පූර්ණ විපස්සනා කියුවා ඒක නිකන් හසේ චිත්තයෙන් දරනවා ඒ නිසා ආනාපානෙ කොහොමද වැටෙන්නේ කියන්නේ ගිය වෙලාවට නැත්නම් ඉතර වෙලාවක ලැබෙන සම්පතිය ලැබිච්ච උනත් ආනාපාන වැටෙන්නේ කිව්වත් අපිට මේ අපදේ වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කියන සාකච්ඡාවලට මට වැටෙන ආකාරය කියනවා නම් ඉතින් අපිට ඇත්තට සාකච්ඡා කරන්න බැරි නම් වෙනවා. අපකට කරන සම්බන්ධ වෙන්නේ කියන්නේ ක්‍රියා කියලා පරියන්ක වැටෙනවා කියන්නේ ඒ තොරතුරුේ තමයි අපි වෙන නෑදකම නෑ. ඕක තමයි නෑදකම. ඒ නිසා දැන් කැමති නම් සභාව ඉදිරිපත් කරන්න සමාන කාර්යවල කොටකට වැටෙන්නේ මෙන්නයි. මතිය සමතට කියන්න කැටෙන්නේ මෙන්නයි. අන්න එතකොට නම් හිතා ගන්න පුළුවන් ආයෙත් මෙන්න මේ විදිහට විපස්සනා වෙන්න පුළුවන් කියලා. ඒක ඒතොරතුරු නැතුව අපි ප්‍රශ්නය අගාරිනවා කියන එකට වෙන අහිතක් හිතන්න එපා. අර මේක උඩරක් කියලා තියෙන දැනුත් ඉමේෂන් කරක් කියනවා. කතර සාරවන්ත පරයක් බාරාණ සුදානම් වීමේදී හිත ඒ කාරණක අරමුණක පිටවීම සඳහා පෙර සුදානමක් ලෙස තම ශරීරයේ හිත මුනේ සිට පාදා දක්වා හිත මුර බෙල්ලා දෙක වශයෙන් ලැබී ඇත එම අරමුණේ සිට ශරීරය ගැන මෙහි කිරී කරදී ඉස් කබල මූණ ප්‍රදේශයේ කුමර වශයෙන් පවතින කොටස අත් හා හොඳට පෙළ යන ලෙස සංඥාව මගේ අරමුණට එයි උච්චල සංඥාව ඉවත් වෙයි මෙම අරමුණ භාවනාව සඳහා සම්බන්ධ කරගන්නා ආකාරය දැන ගැනීමට කැමැත්ති ඉතිරිවට තරයි අපි මෙහෙදී දෙන මේ වැඩපුවේ දෙදී උපදේශපන්තියේ කියපු කතාවක් නෙවෙයි වෙන තැනක කරපු දෙයක්. ඉතින් එතනින් කෑ බක්ති ගන්න මෙහි මන්දියක් කර ගන්න යාවොත් ඉතින් හරියන්නේ නැහැ. එහෙම බක්ති ගන්න මාළුලිකු වෙනවා. එන්නතයි කිසි වේතනක ප්‍රති ප්‍රතිවාපාල කරන්න බෑ මේ වෙලේ. ඒ තුනන කවුරු උපදේශයක් එතනින්ම තමයි කුටි ගන්න. මොකද අපි මේ පටන් ගන්න උපදේශය ඒක දිගේ අපි යන්නේ. එතන මේක වැරදි කියන්නත් බෑ. අපි මේක උපදේශයෙන් කරා. මම ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද කුජේ සඳහන් ඔය වගේ වැඩ පිළිවෙල නරකයි. නමුත් ඊට පස්සේ කටි මොකද කරන්නේ? සංගීත කොහොමද යන්නේ කියන එක කරා. ඒ මූල කර්මත්ත මූල කෘතියේ මෙච්චර දුරට කියනවා නම් ඒ ඔය මූල කෘතිය අඳුනා කිව්වෙක් නැගේ මොනේ ඒකට විතර අතර බෑ. ඒ නිසා ඒක මේ කරස්ත නැත්තම් මම වැඩ වෙලා ඉඳලා මෙහෙන්ද උපදේශන කරලා. ප්‍රතිපක්ෂය ඒකේ තියෙන පොවය කුළුණක් කරලා. ඒක අවදාහකරලා තියෙනවා. ඒකට සමාජගත වෙලා තියෙනවා. කරුණාකරලා ඒක කරලා බලන්න. කරලා බලන්න ප්‍රශ්න කාගෙන්ද ඒකත් ගන්න. ඒ එනවනම් තවදුරටත් ප්‍රශ්න අර්ගිතේම කැපොඩ නරකකුත් නැහැ ඒක. ඒකේ ගාන උපදේශාන්තයේ කියන්නේ. පිළිවතාවනස මම භාවනා පටන් ගත්තේ මෙලොවදීය. මුලදී දුක් වරැල්ල අල්ලා ගන්නට ඉතාම මහන්සි වුණෙමි. හුස්ම රැල්ලට හිත පවත්වාගෙන යන විට ක්‍රමේ මගේ හිත ඉතා බරවන බරවන බව දැනුනි. සත නිදිමතක්ද දැනුනි. මාසිකට භාවනා කරගෙන ගියමි. මෙම රිට්‍රීට් එකේදී භාවනා කරන විට මගේ හිත ඉදිරියට කඩා වැටුනි. එය නැවත නැවත සිදුවේ. ඒ වෙලාවට මට හුස්ම රැල්ල දැනෙන්නේ නැත. මේ අවස්ථාවල ගැස්සීම් දැසිවේ. එසේම යම් යම් එලි මතුවී නැවත පෙනී යයි. ඊයේ සිට මගේ හිත ඉදිරියට සහ පිටුපසට දෙපැත්තට වශයෙන් වැඩෙන්නට පටන් ගන්නේ එවිටද එවිටද මට ආනාපානෙ නොදැනී මේ ඈම අත්දැකීම අත්දැකීමක් මම සිහියෙන් බලා සිටියෙමි. වහන්සේගේ උපදෙස් පරිදි මා නිති නැති බවද බැරේ නැති බවද සුඛේ සිටි බවද ප්‍රගුණ කර ගතිමි. ඔබ වහන්සේට දුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ විදියට අන්තිමකොට තමයි අපතේ තියෙන්නේ ඔක්කොම වෙලෙවල් සිහිය දුනා. ආනාපානෙ නුනේ විවාක්‍ය පිළිවෙල කියලා සිහිය දුනා කියනවා. ඒ කියන්නේ මේ යෝගාන්ත දවසින් දවස දවසින් දවස මේ විවිධාකාර පරිමාලා තීති සතිපරිතිමේ කටයුතු කරනවා. මේකට ආධාරක වෙයි සමහර කාණපරිදි උනන. මේ නැත ප්‍රශ්නයක් නැහැ. පවත්තන්න ඕනේ සතිය කියලා ගන්න. ඒ නිසා මේක ඔය විදිහට කතා වෙන ගැටි වල බර වෙන ගැටි වගේ දේවල් අර බෙහෙතක් කරපුවර පළවෙනි බෙහෙතෙන් සිංහල බෙහෙතෙන් ලෙඩේකට කවුසු. ඒ කියන්නේ බෙහෙත හරියි එදා පළවෙනියෙම දෙන්න බෙහෙත් පන්තිය කියන ලිදේන රෝග ලක්ෂණ අවශ්‍යයි. ඒ කියලා නෙවෙයි දෙන්නේ. හරියට වෙනකොට කිව්වොත් අනිදාසු බැලන තමයි. අයිතෝ ලිදා ගන්න වැඩි. දෙදියා ගන්න. ඒ වගේ ඒ අනිෂ්කාරේ පවත්නකොට යම්ෙන් ලබන අවශ්‍යක නේද? ඒකෙදි මම දිගට මනස්කාරය පවත්නවා නම් සතිය පවත්නට පුළුවන්කම තියෙනවා නම් පැමිණිලා දන්නවා මේක වැඩ කරන්න හැටි එන්න ඔය විදිහට විදිහට කරන පුදුමයි ඉතින් මට්ටමකට ආත්ම විශ්වාසයක් පාඩ පස්සේ ඕලම් වේලම නැතුණා භාවනාව කල්පනා මට්ටමකට ඉතින් මෙන්න මේ ටික ඒ කියන්නේ භාවනා මුල් කාර්ය විදිහට මේ ඕලම් ටික එවනතන මේ මූලික පොහුණු ඒක උනාට පස්සේ කරන්න බෑ කියන එක පුදුම අමුතු කියන්නේ වයසට ගියාම මේ කරන්නේ මරණ මොහොතේදී මොකක් කරන්නේ මේ ටිකක් කරලා තිබුණා නම් අල්ලතුව එදදී එදෙවිච්ච වෙලාවට ප්‍රධාන කිව්වගේ තේරෙනවා මේ தত্ত্বෝගේ වෙලා තියෙනවා නේද කිසි බයෙන්නේ නැහැ. බයෙත් කියත් කහතර මේ ඉන්නතෝ ප්‍රශ්නයක් නෑ කරලා තියෙනවා. මරණ මොහොතේ දියොත් බයෙන්නේ. ඒ නිසා මැරෙන්න ඉතුරු නැත්නම් ජීවිතේ ප්‍රථමය අපි ජීවිතේ මූලික පරිශ්‍රය ටික අයත් එක්ක ජීවිත සිර කරගන්න ලැබුණොත් එච්චරයි අපි මේ ජීවිතය අප කරලා තියෙන්නේ. ඒක තමයි මම අන්තර කරන්නේ. සුබ නිමිත්තක් කරගෙන මේ ඔක්කොම තියෙද්දිත් මට අතිපාසත්වෝ නැති හැඟීම මට තිබුණා. අවතර බල සාහිත්‍ය නැත්නම් අදකවත් තියෙනවා කියන එක විතරක් අදාළද ඉදිරියට යන්න බැහැ. ගල්ගාන මහන්ත පළමු දින දෙකේදී භාවනාව අතරතුර මගේ සිත නිතරම විදී ගියා. එවිට දැඩි උදාහරණයකින් සිත නැවතත් මුල ආරම්භට ගෙන භාවනාව පස්සේ පස්වාදී යාම පැහැදිලියි. අද දින සිත විස්තරය තරමක් අඩු බව දැනුනි. භාවනාව දිගටම කරගෙන යන විට උෂ්ණ තීව්‍රිය ඉපතු නැද සුදමින තරමට පැමිණ අරමුණ අඩු ස්වභාවයකට පත් විය. ස්මරණකේ අවසාන විනාඩි සිතදී පමණ ඉපතු විදී විට මද වාක්‍යයේ සිතුවිලි පැමිණීම හා මනස දැනීම ඇති විය. ඒත් මම අලබල වී සිටේ පවතින තත්ත්වයේ දිහා බලා සිටීමෙන් අනතුරුව අරමුණ නැති ස්වභාවයේ නැවත සිටීමට හැකි විය. ඒ සමගම සිටේ ප්‍රීතියක් සැලසීමක් ඇති වී ඒට සිටේ ඇලීමේ ස්වභාවයක් උද්‍යෝගයක් ඇති වුණේ. මෙම ස්වභාවය භාවනාවේ සිටට බාධාවක් ලෙස දැනේ. අර්ථාවෙන් මේ මට වඩා දුන්නේ සිවර්ණ. ඇකටම විනාශක් හෝ බාධාවක් හෝ කරදරයක් හෝ එනකොට ඒක බාධාවක් කරදරයක් කියලා දන්නවනම් ඒක මට දුරයි. මේ නොදැනීම තමයි ලොකුම වෙච්ච තමයි ලොකුම. එන්න ගන්න මට කැමැත්තක් කියලා කියනවා මේක වැරදි. ඊළඟට ඔය කනක් කරන්නේ නැහැ. එතන මේක බාධාවක් වෙන නිසා මේකෙන් පතන්නේ. මේක තමයි අපි ජීවිතලා ඒක නිසා මේ බාධාවක් ඒක තොදනේ ඉන්න වෙන කරුවේ. කැමැත්තක් ඇතුළ ඒක නොදැනී කියන කිව්වට දැනෙන්නේ ඉතින් කාටවත් දෙයක් කරන්න බෑ. ඒ නිසා මේක මේ කරගෙන බලන්න. අර ඉස්සෙල්ලා ඉස්සලා පිටිවිලි දවසේ අතුම කරනවා නැතිලා යනවා වගේ දැන් භාවනාවෙන් ඇති මුද්දච්චය තමයි සම්මුද්දච්චය කියලා කියන සන්තෝෂය. ඒක නැත්නම් මොනාවේ වශයෙන් තමයි දන්නවා. ඒකයි කියන්නේ ඔරු ගෙන්නත්තා කියලා නෙමෙයි. අර මේ මේක තමයි දන්නවා. අර සවත් සුදුජනාන්ති අපිට දෙන ධාතිකේ තමයි ඥානකෝ මේක මේ පස්සකෝ ආසවන කයමදා මොන ආශ්‍රව ධර්මයක් ආවත් ඒක දන්නවනම් මේක පේනවනම් ඒක චෙක් ඒතර ඩ්‍රැකියුලා පිටුල තියෙන්නේ. ඒ ඩ්‍රැකියුලා අතන බයනක සතිය. මේ ආලෝකය වැටුණු ඉන්න. පුරුෂයෙක් දැක්කොත් ඉන්න. ඔක්කොම හිතලා ඉවරයි. ඒක ලීකල් දෙයක පුදු බෙදලි ගැටි. නැත්තම් පිටුලා. ඉතින් දැක්කේ කියලා තියෙන්නේ ඔබ කය තියෙනවා යක් පුදේ ගහෝගෙදී මොකද තියාගන්නේ. ඒක තියාගන්න. එතන මම තුබ්බ දැක්කා. ඕනම කෙලෙසෙත් කරන සතුටෝ දැක්කා. කාරක ඉදිරියට යන්නේ. ඒ තමම මේ ඒ විජු දැක්ම විජු සතිය ඍතු විපස්සනා මොනම දෙයකට කරන්නේ මේ උදාහරණයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ ලෝකේ තියෙන විශාල ලාභ ශක්තිමත් විශ්වවිද්‍යාලය තමයි සූර්යයා. ඕනම විශ්වවිද්‍යාලය ඕනම ගුණ කන්දරයක් ඉරේලියට දාන්න ඒකේ තියෙන සියලුම රෝගකාරක බැක්ටීරියා බැරිලා උතුපජීවී බැක්ටීරියා විතරයි තියෙන්නේ. සූර්යලෝකයක ඉන්න මොනම රෝගකාරක බැක්ටීරියා ඉන්න පුළුවන් උතුපජීවී බැක්ටීරියා ඉතින් කොහොම උතුපජීවී බැක්ටීරියා කොහොමද? යක්කානේ වැලෙන කාණි වැලෙන ඒ කාණි ඔක්කොම බැක්ටීරියා ඒ බැක්ටීරියා ආන. එනිසා බුදුදහම අද දේශනා කරනවා තථාගතක වේදිතෝ වික්‍රේ ධම්ම වේදිතෝ මේවටෝ විරෝචන පටිච්චං බුදුහාමුදුරේ දේශනා කරන ධර්මය අනුව ඉනි කෙරුවොත් වසංයම කුයි ඒක තමයි වැරද්ද තමයි සැකය තමයි කියන කෙලෙසේ හේතුව කමටහන් සුද්ධ කරන කෙනෙක් භාවනාවේ කෙලින්ම දනවා මේ ආකාරක ආවන්න ඒක ඒක ඒක තමයි බලකට අවියක් කිසි කෙනෙක්ම තරවට පදිලා නැහැ. සම්මාදිට්ඨිය මත විතරක් දාගන්න. අවතරය සම්මත මම ආනාපානසතිය මූලික කර්මස්ථානයේ කරගෙන භාවනා පටන් ගත්තෙමි. ආස්වාදය හා ප්‍රස්වාදය නිරීක්ෂණය කරමින් භාවනාව කරගෙන ගියෙමි. ආස්වාදය සහ ප්‍රස්වාදයේ කෙලින් කෙලින් කෙටිවි ඒ මුදලී යන බව නිරීක්ෂණය කරමි. තවදුරටත් එම නොදැනෙන බව නිරීක්ෂණය කරමින් සිටින් පසුව අය වෙත සිටියු. කොට අය වෙනස් වී මූල කර්මස්ථානයේ කරගෙන භාවනාවේ යෙදුනේ. මගේ ප්‍රශ්නේ නම් ආනාපානසති මූල කර්මස්ථානයේ අය මූලික කර්මස්ථානයේ කර්මස්ථාන මාරු කිරීම මාර්ගයේ කලේත දෙයන්න කරුණාවෙන් පාදා දෙන මේ ඉලාස්ති. වාදයෙන් නිරෝගී දේශාශපත. මේක කියන්නේ අර විදිතියකට ටාගට් ෂූටින් කරනකොට ඒ ගන්න ටාගට් ලෑල්ලේ රවුම් රවුම් රවුම් ගිහලා අන්තිමට මැදට තියෙන තිත පුල්සයක තියෙනවා. පුල්සයේ ආනාපාන වටේ තියෙන රවුම් කායන ප්‍රශ්නාව කියලා. කායන ප්‍රශ්නාව කරගෙන අඩු කරන අඩු කරන කරන ආනාපානය. එස ආනාපානය කායන ප්‍රශ්නාව දෙකම එකමයි. කායන ආනාපානය යනකොට චේතර ඒකෝසි භාෂාවක් තමයි විශ්වාස කරන්නේ ආය ආය ප්‍රශ්නාවක්. ඒ නිසා ඉතින් මාර්ග කරන්නේ නැහැ. ඔතන හිතේ ඒකාග්‍ර වෙනකොට වෙනකොට වෙනකොට ආනාපාන. සමහරවිට ඉසිරි ගන්නවා හැබැයි කලින් එහාට යනවා. කය කියන සීමාව ඇතුලේ තියෙන සතියිය. ඒ නිසා ඒවා සමහර විටක ආනාපානයේ ඇතුලේ ඉඳගෙන කය වසන කරා. සමහර කයම් වසන කරනවා අනබර බලන්න පුළුවන්. ඒ හරියට ගෲප් ෆොටෝ එකක් මේ කොපෝ එක බලලා මේ අහවලා කියන යාත්‍රා බලන්න පුළුවන් ෆොටෝ. ප්‍රශ්න නැහැ. මෙයා ඥාත වෙන බෙද කියලා කොට කියනකොට එයාගේ අපල දුක් කියලා දෙන්න මේක තියෙන අර ඒකෝදි වෙච්ච ඒකෝදි නොවිච්ච ඒකාන්ත වෙච්ච ඒකාන්ත වෙච්ච තත්ත්ව නිසා මේක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න බෑ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මූලික කර්මස්ථානයේ ලෙස ආනාපානසති භාවනාව ආස්වාද ප්‍රස්වාස නිවිකේ කරමින් කරමින් ආස්වාදයේ තරමක් දීර්ඝව දැනෙන අතර දුක්ක ඉහළට ගැනීම යම් ස්වරතයක් සිදුනේ. ආස්වාදයට සාපේක්ෂව ප්‍රස්වාසයේ කිති අතර ඊය ඊය ඇල්ලක ආකාරයේ කවර කඩාවැටෙන ස්වභාවයක් දැනේ. ප්‍රස්වාසයේ ශරීරයේ සැහැල්ලු කිරීමක් කරයි. මාහට මෙසේ විදිහක් දෙකක් පමණ නිරීක්ෂණය කළ හැකිය. සමහර අවස්ථාවලදී කිසිවක් නොදන්නා ස්ථානයක දෙයයි ප්‍රත්‍යක්ෂ කරන්නේ නැවත ආනාපානයේ සැකීම සමග පෙර සිටි මුදන්නා ස්ථානයේ සංසන්දනය කිරීමේදී හුස්ම ගෙවී යන ආකාරය මාකට ප්‍රත්‍යක්ෂණය වී නොමැත. අනෙක් අවස්ථාවලදී ආනාපානය සිත සිතුවිලි ඔස්සේ ගමන් කරයි. ඒක ඒකග්‍රතාවය සඳහා මාකට ඇති ප්‍රධාන නිවර්ණයේ උත්ච්චය ලෙස අවබෝධ කරගෙන සිටීමි. අස විවරව ඇති අවස්ථාවක ඒට පිළිෙන රූප පාලනය කළ නොහැකිසේ සිතේ ප්‍රධාන කාර්ය සිතිවිලි නිර්මාණයේ දීව බවත් එය මා මට කාරණය කළ හැකි බවත් ඇගේ. නමුත් සිතිවිලි අතරින් ආනාපානයේ නිරීක්ෂණය කළ හැකි අතර කොහොමද දේශනා කර ඇති පරිදි සතිය යන විද්‍යාව නොවන බවත් එය දැනක ස්වභාවයක් ගන්නා නිසා එහි ඇති ඉල්ලාතරේ සිතුවිලි අතර ආනාපානයේ නිරීක්ෂණය කරමි. පසුගිය වසර එකක් මාස පමණ කාලයේ තුලම භාවනාව මේ தත්ත්වයේ පවතී. පටන් ගන්න අහ සුන්දර විදිහට සතු වේ නැක යම් අනුකාර බිඳු පින්වාදිනක කව වෙනි දාසිතින් මාතේ තවකටුවක් වන්නේ ආනාපාන සතිය පුදලෙන ස්ථානයේ ක්‍රියාව ප්‍රත්‍යක්ෂණය කළ කිතප්පයස් දසමා ප්‍රත්‍යක්ෂණය ප්‍රත්‍යක්ෂණය කරන්නේ පෙරතිනි තත්වයක් ඉස්තර නැවත ආනාපානයට පැමිණීම සම්බන්ධ කිරීමෙනි තවත් ගැටුවක් වන්නේ හිත හිතට කියපසු ඒ පිටබදව ප්‍රපංච නොකලින් බව මේ වගේ දැනි මානට ඇසි අවබෝධය වන්නේ මේ හිස්තැන යන නිවන නොවන බවයි. මේ හිස්තැන සිට නිවන දක්වා භාවනාව විචිලි වේගෙන යයිස. සුත්තමේ ඥානය සදා විපත විද්වාන් දෙන්නේ පොදුපාදක. මේ දැක්කලා මූලධර්මයේ අනුප්‍රශ්න කියන්නේ නමුත් මේ වගේ ඉන්න කෙනෙකුට බලන්න පුළුවන් සමන්ත වැඩේ පළවෙනිම ප්‍රශ්වාසය අරගන්න. ප්‍රශ්වාසයේ සියල් කීයක් අතර වෙන ආසාදේ පටන් ගන්න. ආසපසත් අතර වෙන්නේ නැහැ. ගොඩට අනපයි මුණති වෙලා ඒක ප්‍රසවාසයක් මේ මුදල් මාක්ෂරවාගෙන මත මේ හෝ සමන්මත් සම්පූර්ණ ඩෙවලොප්මන්ට් එක. ඒකට සම්පූර්ණ ආශ්‍රව ප්‍රසවාසයේ සමස්ත සංගීතියව ඒක ප්‍රසවාස වෙනවා අපි. ඉතින් මේ ඊගා ප්‍රසවාස ඒකෙන් ඊගා ප්‍රසවාස වෙනවා. මේක කියන්නේ නිරෝධාන ප්‍රසවාස. කායන ප්‍රසවාස. වයන ප්‍රසවාස. අනුන වැයීම. ඡේදී ඊගාට නරුණක් අපිට පේනවා ඒක ක්ෂේවිය. ඊගාට පොඩ ඒක විශේෂ ඒකම ඒක ක්ෂේවිය. අනේ බල බල ඉන්නකොට තියෙන්නේ මේ එකක්වත් මායාවක්. එකක්වත් ඇත්තදුවක් නැතෝ ක්‍රමානුකූලව කිවිගෙන යනවා. අපි කොතනදී පාවා දෙනවද? කොතනදී ගොරෝසුයි කියනවද? කොතනදී සියුම් කියනවද? කොතනදී අතිශයම් කියනවද කියලා කිසිම තැනක සීමාවක් නැහැ. අර කියන මේකට යන්නේ බෞද්ධයක් සිතාගෙන සිටින්නේ සංඥා ඕන මොහොතේ මොහොත වෙනස් වෙනවා ඒක නිසා එක සැරේම ගිහිල්ලා දෙන්නත් වැඩනවා කියවට කමක් නැහැ නමුත් ආය ගෙවෙන්නේ බලනාසුලෝ කරන්නේ ඊට ඉස්සර ගුරු ස්වාමීන් ශිවුපිනේ කියලා ශිවුපිනේ හිටියත් ඒක හුස්මද අශ්වාසය ගුරු ස්වාමීන් ශිවමාතා ශිවමාතා දෙකකට පුළුවන් දැක්කට තේරෙන්නේ ඒ සිව් වෙන්න වෙන්න වෙන්න භාවනායි වේදිත ගුරුතු වෙන්න වෙන්න වෙන්න භාවනා මෙනිය කරනකොට මොකද සුරවල් ඉතින් අපි පාදල ගෙවෙන පැත්තට යන්න යන්න භාවනාව සීත වෙනවා එතකොට ධර්ම ධර්මියාකට කරු මුලට යන්න යන්න යන්න මේවල මෙදී කිලි වැඩ ඒ මේම කරලා තමයි භාවනාව අර ක්ෂේත්‍රෙ පැත්තකට යනවා ඒක භාවනාව කියන්නේ ගුරුතුන් තනසිට සිව් තන්නේ දන්නා දැරියු නොදන්නා දැක්කට එහෙම නැත්නම් මම ඇයිද කරලා මම නැත්නම් දෙයක්. වචනයෙන් කිය හැකි තත්ත්වෙක ඉඳලා වචනයෙන් කියන්න බැරි තරම් දෙයක්. අනේ ටික දැනගෙන එක එක නැති පැතුලි යන්නේ. අනේ චිත්තේ මේ සාරවිකා පිටින් දැක්කේ අපිට තිත්ත ඔයක් තියෙනවා. ටික දවසක් කරපුවට යාම රේඛාව පොඩි දෙයක්. ගෞරවනීය සම්මානත මම දැනට අවුරුදු පමණ කාලයක් සිට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි විපතානාපාන භාවනා කරගෙන යන්නේ. මා වඩාත් ප්‍රිය වන්නේ සක්මන් භාවනාවට සක්මන් භාවනාව අලම සුදුසු ඉඩකට උඩාගෙන මම හැවිදිනවා යන්නේ සක්මන් ආරම්භ කරමි. අකුල් වල පතුල් සොවේ වදින ආකාරය ගැන මුදින් අවධානය යොමු කරමි. ඊට රූපේ සිට ඇඳක්වා ක්‍රමයෙන් අකුල් පොළොව හා ස්පර්ශ වන හැටි තීක්ෂණය කළ හැකිය. මේ කකුල් දෙක මාවෙන් මා කකුල් දෙකේ මාවෙන් මාවට දැනේ. එක කකුලක එක ස්ථානයක් ස්පර්ශය වන දැනෙන විට මොන විදියකින්වත් තව ස්ථානයක් නොදැනේ. මේ මගේ සතිය තීව්‍ර වූ නිසා බව මට වැටහි. වාහනයේ ශබ්දයක් ඇතුළේ නම් එච්චරේ මට මගේ යම් යටිපතුල් නොදැනේ. සෑම මොහොතකම මෙම අතකරා ශරීරයේ මනස යන ආයතනයන්ගේ ගනුලකට රූප ශබ්ද ආස්පර්ශයන් එකිනෙකට ඕලැප් වීමක් නොවන බව සම්පූර්ණයෙන් තපන් කිරීමේදී මට වටහාගත හැකි විය. අතකරාවේ අන ශරීරයේ මනස යන ආයතනයන්ගේ ගනුලකට රූප ශබ්ද ආස්පත්‍යයේ ඉදිරි උඩ වීමක් වන බව දක්වන ටීවීදී වටවටහන දැක්කිය. මාතේ ආධුනික කරුණාකර ගන්ධ නැත මට දක්මන් භාවනාවේදී වැටෙහි නැති නමුත් ඒ වාක්‍යයේයි මම වටහා ගතිමි. ආයතනයන් එකින් එක මාර්ග ක්‍රියාදාමයන් සිදුවන බව මම වටහා ගතිමි. උපවාසයේ ඊයේ රාත්‍රියේ දේශනාවේදී මේ බව මට වඩා පැහැදිලිය. එක් එක් සත්‍යයන් අනිකාට මොනම විදියකින්ම සුදුවක් නොකර අයක්ෂාවක් ලැබීමක් බව ඒදී උපමාසයෙන් පැහැදිලි කරලා දී. සත්‍ය තිබේ නම් මෙවර සංසිද්ධිය කොටින් කලාර හැකි බව ඒදී කියවුණු. ඒ සම්බානා පිළිබඳව සම්පූර්ණ බලයක් මාන පිළිබඳව මේක නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන්. මම පැවිදින පාරේ කොට කියන අනුගමන විදිහට අපේ ලංකාවේ ටෙලිවිෂන් එකේ තිබුණා ඒක දැක්කම මම කලින් තිබුණා. channel හයක් ඔය channel දෙකක් කරනවත් බෑ. එක ටීවී එක channel දෙකක් නේද? එකක් වහනකොට එකක් කරනකොට කොහොමද? එච්චරම තමයි මේ channel එක. channel එක විකාශය වෙලා ඇති නමුත් එක ටෙලිවිෂන් එක එක channel එකක් බලන්න අරකට බලන්න බෑ. ඒක බලන්නේ කොයි එකද කියන එක ඒ අර ඕනේ නැත්තම් ඒක නෙමෙයි මේ channel එකයි ප්‍රශ්න කරන්නේ. ඒකෙන් අඩු දුරට මේ ටෙලිවිෂන් එක කොහොමද හරි ටෙලිවිෂන් නරකයි කියලා මේ හයෙන් එකක් වගේ මෙහෙම කරගන්න ටෙලිවිෂන් පිළිබඳව කතා කරන්න පස්සේ නයි එහෙම නැත්නම් ඔය එකක් එකයි කියනකොට ටෙලිවිෂන් එකක් ඕනේ ඔය එකක් කියන්නේ ඒක නිසා දුන්නා ඔය අත්‍යහතේ නැනලයි කොන්ෆරන්ස් එකට ඉස්ලාම් ලංකා ටෙලිවිෂන් එකක් ආසි උසුකන කරලා දාලා දුන්නා බොෆිගුෂන් කියලා වෙනම ආටිකල් එකක් ඩෙලිෂන් කෙනීම නිසා සංස්කෘතියට වෙනවා. ඒකවල මේ අඳුනා දෙන අලුත ලංකාවේ ඉස්ලාම් ටෙලිවිෂන් කාන්තාව දීලා අනුලා දෙන්නේ නැහැ. ඉරාමේ කොන්ෆරන්ස් එකට වැටයි අද සිටලට විතර ටෙලිවිෂන් ඒක පෙන්නන තිබුණා. මේක ඒක නම් නරක නෑ ටෙලිවිෂන් කොහොමදයි? දැන් දැන් හැම වෙලේම තියෙන තමයි මේ කිසිදෙයක් ගැලපෙන්නේ නැහැ. දැන් කයක් තියෙනවා හිතන්න. ඒක ටෙලිවිෂන් එකේ channel 6 බලන්න. ඒ වගේ තමයි මේ අපිට පෙනුනට මේ හයම වැඩ කරනවා කියලා. ඇත්තම කියනවා නම් මම යා එන්න හයම වැඩ කරනවා කියන එක. නැත්නම් කවදාකවත් මම සංඛාය දිටික සංකල්පේ ඉන්නේ එක වැඩ ඇසන් ජීවනාසේ කයවල ඔක්කොම වැඩ කරනවා කියන විකාරේ ඉන්නෝ. يعني ලෝකෙකින් චිත්තයක් අදින්න විවිධ පැතිවලින් ආලෝක ධාර ඇවිල්ලා ඒකේ තමයි ත්‍රිමාන රූපයක් ලැබෙන්නේ. ඒ වගේ හයම වැඩ කරනවා කියන බුදුදහමසේ කියන පටන් ගනි. ඇත්තටම අහලා පටන් ගන්න. කන්න සැතෙන් කරන කීල පටන් ගන්න. නාසයේදී වැඩ කර දෙන්න එපා. හය වෙන එකක් බලලා ඒක අල්ලගෙන ඉන්න බලන්න. ඒක විතරක් එතකොට අද ඉන්නවා අනිත් ඉන්නවා රූපේ සත්‍යය එනකොට මුලදී පුරතර නයිකල එකක් අල්ලලා බලන්න කරන්නේ කියන්නේ ඒකට කවදාවත් වැදුනා අනපාරට ඕ කායකට ඔක්කොම සම්පූර්ණ බ්ලැන්ක්. ඒක දැනගත්තට පස්සේ තේරෙනවා අපි මේ ජීවිතය ජීවත් කරනකොට මොන තරම් හීනෙකද ජීවත් වෙන්නේ. ඒක තේරෙන්නේ කවදා හෝ එක දෙයකට හිත ඒකාග්‍ර වෙනවා. ඒක හිත එක දෙයකට එක ඒකාග්‍ර වෙනකොට කාන්තේ හිත හාරව වැටෙනවා. මේ හිත බයයි මම යන්නේ බයයි. අපි මේ ගොරුව වෙනවා. බුදුරජාණන් කියනවා යා කොච්චර දහම් ගැන දැම්මත් පුළුවන් නම් එක ආරමුණට ඒකාග්‍ර වෙන්න වෙනකොට බලපන් අර පහම ඉබේම නැති වෙන්නේ නැහැ ඊට පස්සේ එක එකට එන දින බලපන් කිව්ව එනකොට මේක කැඩෙන්නේ නැහැ ආන්න ඒකට තේරෙනවා මේ හයන් දුන්නට ඒ හය දින ඥානවත් හයකට වැඩ කරනවා ඒක දැනගත්තට පස්සේ අපිට තව කෙනෙකුට මනින්න පුළුවන් වනින් දෙකේ තමන් දැනගන්න පරිදි මම මේ කතා කරන්නේ දෙති නැතුවනේ අනුගේ මේ සද්ද දැකලා එළුවෙන් ඉවදේ කතා කරන්නේ. තමන්න එළුවෙන් නැන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රතිඅදාර කරගන්නේ. ඉතින් ඒක නිසා අපි සිය තෝරන්නේ මොකද වැඩිම කෙනෙක් තියෙන චරිතය. ඒක ෂුවරේ ඔච්චර සාන්තතාන්ත දීක පුරු උනත් වැඩේ කරදී. කොයි වෙලාවක කොයි channel එකද බලනවා කියන්නේ මුත්තම කුණු අරව channel එක බලන්නේ කියලා ලෝකයාට බලනවා. ඒක බලන්න එපා. ඔක්කොම නෑ. නානන්ද අඳුර කියනවා. මම අනුන්ගේ වැරද්ද දකින්නවනම් අනිවාර්යයෙන් මේක මම කරපු જાතියක් තමයි. ලැජ්ජයිද? කවදාකවත් මම අනුන්ගේ වැරද්ද දකින්න බෑ මම කරපු જાතියක්. මොකද වැරද්ද කියලා දන්නේ මම කරපින්නේ නැහැ. මම කරනකොට මම සමාව දෙනවා. අනුන්ද ඔත් එකයි ඉල්ලන්නෝන කරන්නෝන කටුදේ කරන්නෝන පතුරු ගහන්නෝන කියලා වරන්න බෑ. ඉතින් ඒක ටෙලිවිෂන් බලන්නේ නෙවෙයි ටෙලිවිෂන් යාත්‍රේ කියලා. සලායතනේ වැඩ කරන හැටි දැක්කම තීරේ මේක හම්බෙලා තියෙන මෝඩ තකතිර වෙති අතට ඉතින් ඒකයි එහෙම වත් අපි කරා එහෙම වත් අපි කරා උදේ ඉඳලා හැදෙන්නේ මේක එක මොනක්වත් දෙන්නේ අයින්ස්ටයින් කියන දුන මේ තාක්ෂණය හම්බෙලා තියෙන තාක්ෂණික දෙයක් නෑ හම්බෙලා තියෙන වැරද්ද එක්ක කවනවන්නේ කිසිම සදාචාරයක් ඇතුළු. ඒ නිසා මේක සදාචාරයක් ඇතුළු වෙනකොට අන්න පුත්‍ර ශ්‍රාවකයෝ තේරුම් ගන්න. ඒ නිසා බලමු එක one thing at a time and that time මේ එක channel එකට දාගන්න බලන්න. ඒ පරිේශන මට්ටමක විතරයි. අන්න එදාට තේරෙනවා යම් චිත්තක්ෂණයක කයට හිත ගියා නම් ඒකේන ඒ චිත්තක්ෂණේ ලෝකෙම දන්නේකු මිනිස්සු. සාමීක දාන දෙනවා විෂයක් අපිට දාන දෙන කතා නෙවෙයි. ලෝකෙම දන්නේ. කරලා ගන්න. සක්විති රජ වෙලා තමයි දිනු රාජ්‍යයේ බක්තැලි දෙනවා. ඒක චිත්තක්ෂණ ප්‍රකාරව. මේක බලන්න මේ හයම ඇරලා තියෙන වෙලාවට මොකද වෙන්නේ? අත්තු ඇරගෙන හය පැත්තට. මේක හරි විචිත්‍රයි. හැබැයි ලෝකයා හිතන්නේ මේක මේ ලෝකයේ රස ගන්න නැතුව, ලෝකයේ රස අඳුර ගන්න නැතුව මේ කරන අකිරියවාදී අරස රස වූ උච්ඡේදවාදී කතාවක් කියන. උදේ දෙකින් ගෑනේ. මේකක් තියෙනවා කරලා බලන්න කොහොමද ඉන්නේ මේකෙන් තමයි ගොඩ එන්න පුළුවන් කියන්නේ. ඒ ප්‍රශ්නයට දෙකට පරයත් බාහනාව පොදින් පට්ටල්ලි පහසු ඉරියව්ව පිටගෙන මම දැන් මෙතනයි පළමුව මෙහි කරමි. ඉන්පසු පයේ ප්‍රකට වෙන දැන් පොදින් නිරීක්ෂණය කරමි. එවිට පස්පත් ප්‍රදේශයේ වංශී කෙනාම කුසල සමාදානයේ කෙරේ. කවුරු අවතලයක් කරොත් ඥාතාවක් වෙනවා. ඒ වෙනුවට ඉන්න ධර්මයේ කොහේ ගියතියගෙන කොහිට උලරණි. තියාගන්නේ. ඒ කැමැතිම කවුරු හරි කරන පඩප්පුලිම එක ලෝකේ කරන කැතන අකුසලය. කල්පනා කර කර ප්‍රතිකින් කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් කල්පනා කරන්නේ කියලා. ටෙලිවිෂන් එකේ බලන්න විනාඩි 5කට ප්‍රවෘත්ති ටික යෝගී දින කුමාරන් ටික තේරම ලේඛ කරගෙන ඇවිල්ලා කැමරට පෙර එකයි කැමරට පසු එකයි. ඊයම් පරිලව කියන වේගවල එක කුමාරයෙක් කියලා ඊගාට ගෙනනවා අර ගෙනනවා ඒක තමයි ස්ක්‍රීන් එකක් තියෙනවා අපිට බලලා ඉවරයක් නෑ බැඩ්මින්ටන් ගන්න බලනවා. ඒ තරම්ම කවුරු උතන කච්චල කර්මයක් කරා අද ලෝකයේ හැම එකම කරනවා. ඒ පිටිපස්ස කාරේ කරහසක් තියෙනවා. යකුසත් මේ කරන්නේ ටෙලිවිෂන් බොක් බැලීම. ඒක කවුරුත් නැහැ. ඒගොල්ලෝ ඒ නිසා කියන කරදේ. බලපං අවුරුදු 10ක මේ දේ වෙන්නත් කියලා. මොකද ඒගොල්ලෝ වගේ එතකොට අපරාධය සාධුනේ නැහැ. ඊට පස්සේ අපරාධය කරන මොනෝනේ කියලා. නිකන් කියනවා මේවා මතක ගන්නනවා. මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගන්න විනාඩියකට විතර ඉස්සෙල්ලා අනවුස් කරවලු ගන්නවා. උත්තරන ඒකට ඒකට කියනකොට ගන්න. අන්න නෑ තමයි. ප්‍රශ්නේ බලනකොට announcement ඇවිල්ලා තියෙන කල්ලතු. ලෝකෙ ලොකු වෙච්ච අපරාධේ. ඉතින් මේ වගේ අපි මේ ප්‍රවෘත්ති කියන්නේ නිවුස් කියන්නේ ඔයිටදී ඔක්කොත් තමයි විඤ්ඤාණ. ඔය ඔය ඔය පාහිට ඉඳලා. විදුලෝකාත්ම ධර්ම විඥානේ විඥානේ ආදන්දම જાතිය හෝ කතික විතරයි. යාගේ තියෙන එකම ඒම එකයි තියෙන්නේ අරස්සර දෙක. ජාතිය පොරණ නිසා විඥානය දුන්නා ප්‍රොපෝසල් එක. විඥානය දුන්නා නම් ප්‍රොජෙක්ට් එක ඒක මොකක්ද? ඒසත් යනති කියන එක දන්නවනම් විඥානයේ දක්ෂ වෙන්න වෙන්න වෙන්න ලෝක වර්ධනය වෙන්න වෙන්න සුසාන වර්ධනයක් වෙනවා කියලා උත්සාහ කරනවා. ලෝක වර්ධන කුසසාන වර්ධන විඥානයේ තම ප්‍රතික්‍රියාව වෙන්නේ උසාර කොට දෙන්නේ කියලා. ඒ නිසා බලන්න කියන පුළුවන් නම් ප්‍රොපෝසල් එකට නතර කරලා නැත්නම් අනුමත කරන්නේ නැතුව ඒවා යෝජනා වුණාට ඉස්තිර කරන්නේ නැතුව ඉන්නේ. අනේ දාන තේරුමක් අපි කාගේ දෙන්න කර වැඩ කරන්නේ. යන්ත්‍රය අපි කියලා ගත්තද මේ ආරාහත්‍ය වෙන්නේ එකයි. ඒක නිසා මුද්‍රජානන්තර බයිනවා අපදක්කෝ කියන ගැප් එක නිම නතර කරන්න කටයුතු කරනවා කියනවා අපදක්කෝ කියන වචනේ අටුවාවත් විතර කරන්නේ ගබ්බෝ කියන වචනේදී ගැප් ගැනීම කියලා කියනවා. අගබ්බෝ. ජීවිතේ ඒ නිසා කියනවා මේ භාවනා කරන කට්ටිය මේ සමාජ ප්‍රවෘත්තිවලට වෙන සපෝට් එකක් ඉස්සේ නැවත සමාජ සපෝට් එක කරන්නේ ඒ ළඟට ප්‍රතිතිය කියන්නේ ඔක්කොම භාවනා කරන්නේ. මේ කරන කෙනාට කියන්නේ උඩ රාත්තල් ගන්න තේරිලා. රාත්තල් ගන්න තේරුම් කරනවා ඒක තේරෙන්නේ. ඉතින් පොත්තක් ගන්න. මේ අන්තරේ දිහා බලන්න බලනකොට තේරෙන්නේ අර්ථ දෙකකින් නැත්නම් මේ මොටිවේෂන් කියන එක එන්නේ ඕනෙම තැනක අඥාපාරිත කියන තුරු. අඥාපාරිත තුරු නැත්නම් මොටිවේෂන් එක නැතුවම නින්ද තමයි. ඒ හරිම කමයි. හරි නිරසයි. ඉතින් ඒක මේ භාවනා ජීවනක් කරනකොට ඒක කෙලෙස් අඩුවීමක් කියලා දන්නවනේ. එතකොට මේ යෝගාචරයට පුළුවන් එක සමස් කරගන්න. ඒක කමටක් සුද්ධ කරනවා කියන්නේ ඔකට තමයි. ඒකේ සමාදාන වේදනද කිස්ක වෙලිකරනවා. ඒ සම්තර බලන්නේ අර රාශියක් කියනකොට අවශ්‍ය අරමුණ හිත දාන්නක. ඒ අරමුණ විතරක් හිත දාන්නක. බාධා රාශියක් කියන අරමුණ අනිත් වගේ දේවල් කරනකොට මේ සතිය කර්ම නිවෙන්නේ කියලා කියන්නේ. එෆිෂන්සි නැති සීමාවක් වන. උච්චරද කියලා නෑ. බුදු වෙන කමයක්. ඒක තමයි තොරතුරු හොඳයි. නමුත් අද්දකින් මදි මේ මාර්ග තාත්තා වෙනකොට ගොඩාක් ලැබෙයි ඒක තමයි හැම වෙලාවම පාෂය තමයි කරකවනත මම දැනට මාතාකට පමණ කාලයක් සිට භාවනා කරමි. හයේ ඉරියව්ව මූල කර්මස්ථානයේ කරගෙන භාවනා කරන අතර මුලදී හයේ නිවෙකුත් ආකාරයේ සංවේදනා දැක්වේ. උදාහරණ ලෙස ඇදහිලි වෙටීගෙන යාම, කලල ගැට ගැසීම වැනි දේ ඒ සාමාන්‍ය ජීවිතයේ වැඩ අතරතුරේදී දැනෙමින් තිබුණේ. දැනට මාස දෙක තුනක සිට භාවනාවට ඉදගත් ප්‍රතිකෝ එදිනදා ජීවිතයේ වැඩ අතරතුර අතරතුර විදදා දැනුන සංවේදනා නොදැනී එය භාවනාවේ දියුණුවක් ඇතිතමි. නමුත් එම සංවේදනා නැවතත් දැනේ නම් කැමැති හේතුව නම් ඒකට ප්‍රීතියක් තපස් වැඩියක් ඇතිවෙන නිසා වෙනි. දැන් භාවනාවට ඉදගත් සැනින් සිත සිතුවිලි වලට යන අතර භාවනා කාලය තුලම සිතුවිලි වලින් වල අවදී ඒ අතරතුර ඇතැම් දිනවල ශරීරයේ ඉදිරියට ගොස් ඇති බව දැනේ. ඒත් ශරීරයේ පිටිපස්සට ගනිමි. සමහර අවස්ථාවලදී ගැස්වීමක් ඇති වේ. එක පරයක් අතරතුරදී ගැස්වීම හතරක් ඇති වූ තුනක් පමණ කිසිව බයක් ඇති නොවේ. එකකදී පමණ කිසිව බයක් ඇති වූද ඒ භාවනාවට බාධාවක් නොවේ. සිතුවිලි වලින් උනාන් දෙලින්ද නොකොත් ඇති බව හොඳටම දැනේ. සිත ලෝකේ බව හඳුනා ගන්නේ දරිත්ත නැති ඇති බව අත් දෙක එකට ගෑවි ඇති බව ඇති ස්පර්ශය දැනෙන එතකොට පසුපස ප්‍රදේශයේ කුසල් කුසලේ කහා කැටි යටි ඇති බව යන ඉරියව් වලට සිත දැකගෙන පවතින බව ප්‍රතිදැනෙන නිසාය. නමුත් මට දැනෙන්නේ නින්ද මොහොත් සිහිනයක් සත්‍ය ආකාරයේදී මේට සමාන දෙයක් දැර නින්දට ජීවිත සිද්ධාන තක්තිර අත්දැකීමි. සිතුවිලි කොපමණ ආවක් වූ සිතුවිලි ඉදින්දා ජීවිතයට කෙලින්ම සම්බන්ධ නැති නැති සුබත් කියා හරියට හඳුනාගත හැකි වූ සිතුවිලි කුඩකී භාවනාවෙන් නැගිට පසුද ඒක සිතුවිලි ප්‍රමාණය මතක නැත. සිතුවිලි වල ඉන්නා අතරසන් ඥායාසයෙන්ම උඩ කර්මස්ථානයේ සිටේ වේ. මේ ආකාරයට පරයන්ක අතරතුර කීප විට ජීවිතේ ගැන කික්කයි කියන්නේ. මුදෙන්ට කියන අතරම මේක මායා දර්ශනයක් කියන්නේ මායාකාරයක් වගේ කියලා හිත. ඒක ඒක විස්තර කරගන්න මනසේ මායාව විස්තර කරන්න සංඥාව කියන tool එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා සංඥා ඥාන පපච්ච සංඛා අපි ලෝකේ පවන හැම කතන්දරයක්ම හැම ෆැබ්‍රිකේෂන් එකක්ම එන්න අපි ගොතන හැම එකක්ම මේ වරදොත්ව සාගත සංඥාවක් නිසා කරන දෙයක්. ඒ නිසා කවුරුත් වැඩියෙන් කතා කරනවා නම් ඉතින් වයර් මාරු එක කරනවා. කොණ්ඩේ නෙවෙයි ඔළුව කෙලි වෙච්ච එකක්. කිල්ලවරක් කරනවා. මේ එකක් කියලා ඉවරෙන්න ඉස්සෙල්ලා තාක්ෂ කරනවා. ඉතින් කතා කරන තමයි ඒක උඩයි ප්‍රශ්නය. නෑ ඒක පරිසර දූෂණය වෙන එක විතර වෙන්නේ අනික කඩේ තියෙන ප්ලග් එක ගන්න කරන්නේ. උත්තර දෙන්න බෑ. හිතත් එච්චරයි. දොඩවල වෙන්න පටන් ගත්තා නම් වැඩ විශ් පර්ෆෙක්ට් එකක්. ඇත්ත දැකලා කතා කරන්නේ. ඒක ඇත්ත දකින්නකම් මෙන්න මේ රූපේ රූප සංඥාවක් වගේ අත්‍යන්තකොට සයන්ස් එක දිස්ත්‍රික්ටයක්. ඉතින් සයන්ස් එක කරන්නේ විද්‍යාත්මක මෙතනදී අර විද්‍යාව අන්තිකරෝතන ඉර වෙලා තියෙනවා. මෙතේ මේ E mc2 කියන ඉක්වේෂන් එක දාපු දවසේ ඉඳලා එනර්ජි ඇන්ඩ් මැටර් දෙක අතර ට්‍රාන්සිෂන් එක තියෙනවා. ඒක මානක කලැප්ස් එක මැටර් එක වෙනවා. ඒක එනර්ජි එක. එරේජි වුණාට පස්සේ නම් ස්පෙસિෆික් නම් නම් ලෝකල් ඒක ස්පෙસિෆික් කියලා නෑ ෆ්ලෝට් ක මැටර් එක වෙච්ච ගමන් ස්පෙસિෆික් ප්ලේස් එකක් තියෙන ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් තියෙනවා ලෝකලයිස් මේ දෙක අතර මාර්ගයේ විද්‍යාව කිව්වේ මේ මැටර් එක උනාට පස්සේ අපි බාර ගන්නවා එහා පැත්ත අපි ගන්න එක පල්ලියට බාර දෙන්න දැන් මේ දෙක අතර මේ අයින්ස්ටයින් කියන පිටා ඊයේ දින හතරත් ඒ කොයි දිනකට හරියට is equal to x square. Then, ඔක්කොම අන්තිමට දෙක තරක්වත් දීමවත් නැහැ. දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකේ දීමාවකුත් නැහැ. කෙමිස්ට්‍රි බයොලොජි දෙකේ දීමාවකුත් නැහැ. කකටි කර ගියාම යුනිවර්සිටි එකේ ඉන්න ඩිපාර්ට්මන්ට් එකකට හැම එකෙකු PhD එකක් කරපුවම ඌ ඇවිල්ලා ෆයිට් එකක් දෙන ඩිපාර්ට්මන්ට් එකකට. ඒක උඩට ඒකට කරන්නේ නැහැ. සීමාවක් නැහැ. වයර් මාර්ගයේ භාවනා කරපින්න මේ ලස්සන මේ මේක මායාවක් වෙන සංඥාවක් වෙන ඉතින් ආයෙත් කොන්න කොතන දෙකලා ආයෙත් රූපයක් වඩපත් මේ දෙක අතර යන දෙයක් තියා බලන්න හිටියොත් මුළු ජීවිතේම තේරිලා අපි මේක ආයෙත් කියලා හිතන මොනවද කරකවන්නේ අතුරු කර ආයෙත් ආයෙත් කර ඉතින් මේ දෙක අලකට විදිහ සම්පූර්ණ වෙනවා ඒ ඒ මනසයගෙන සැකලා නැහැ මේ අපිට ඉන්නේ ඉක්තු පාඩුව වෙලා. ඒක තමයි මා කිව්වේ කියලා ඒක අපිට ගන්න කියලා මේ අනුන්ගේ දොස් දකින්නේ මේ මායාව තේරුම් ගන්න නැති කෙනා තමයි රූපේ සහ රූප සංඥා දෙක අතර තියෙන එක ඇත්තටම ගැඹුරට ඒක මේ ත්‍රිපිටකේ වුණ කොහොම කලාතුරකින් තමයි විස්තර කරන්න කටුද්ද ස්වාමීන් වහන්සේ තමයි දැරලා ඉන්නේ එක්ස්පර්ට් එකකට ඒ සත්‍ය දීලා තියෙන යථාර්ථය සහ සංකල්ප කියන කොට concept and reality කියන දෙක තියෙනවා දාලා තියෙනවා. කියලා බලන්න. ඒ සත්‍යෙට ගියා. අපි මොකක්ද කතා කරන මාතෘකාව විභව භාවනා කරන සාමාන්‍ය උපතම කෙනෙකුට මොනක්ද නැතුව ඔය දන්න දේ මායා ස්වරූපෙට දීන ස්වරූපෙට අදින්න ස්වරූපෙට ගියාට පස්සේ බුදුජානකයේ වාචකම්මට කියන්නේ පොත් බලලා ඇතුළට බලක්ෂ වාරයක් කරා සම්පූර්ණ මායාවේ ආය ප්‍රවෘත්තියට ආය ප්‍රවෘත්තියට ආය මායාව ඔක් කර කර ඉලවරන ඕරකට බ්‍රේක් කරලා උත්තර ටච් කරලා ඒකවල වෙනවා මේ දෙකක් ලෝක දෙකක් වගේ දෙයක් ඉතින් බුදුසසුන කියන්නේ කිසිම උපකරණයක් නැහැ ඕනම කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවන් කිසිම විදකරණයක් ඕනේ නැහැ සවාරයක් කිදීම හරහා මේ දෙක අතර යන්නේ ඉතින් ඉක්මන් කරන්න බැහැ ඒකවත් කෙරුවොත් පිස්සු. කතරේටම මේ තිබුණ මේ නෑ වුණා. ඒකවත් කෙනෙක් දෙන්නේ ඒකේ ප්‍රබලලා තියෙනවා. අද කොහොමද කරේ වල කියන දේ කිසි ඔපිනියන් එකක් කොහොමද කරලා ටිකක් තියෙනවා. ආවද පිස්සු. ඒක අන්න කියනවා. ඒ උනක් කියලා දෙන්නේ නැහැ බලන්න. මේක තමයි කාලය ඔබ ඇත්තටම ලක්ෂ වාරයක් ඇතියක් ලක්ෂ වාරයක් තියෙන එක ඕකට දෙක බීලා බලන්න අපේ විඥානය අර රේඛා සහිතව කොන්සොලිඩේට් වෙච්ච ලෝකලයිස් වෙච්ච දේත් එක තමයි කතාව කරන්නේ භාවනා කරන කෙනා ඒකේ බාහිර සුඛ කරලා අල්ල කේතර ගිය ගමන් නවසටි ගිය ගමන් වමටිෂ් මැත්තේ ආකාරයට යනවා ඉතින් දුක කිදිනස් කියනවා අර වෙකේනවා මේක කියනවා ඕනේ ලෙඩක් කියන්නේ. නමුත් ඔය එහාට මෙහාට යන්නනින්ද ඉක්මන් කරන්න එපා ඔය තැන. බොහොම සාදරව මෙහිමීට අත්ත විදේ පයදුරුලෙන් තබාගෙන කියලා මීටිය. ඊට පස්සේ දෙහි බුදුහාමුදුර ගැන කවුරුද මේ මෙපිට තේරුම් ගත්තේ වන. චෙක් අල්ලන් ඒ වගේ. මෙහාට ගියාට පස්සේ මොන බුදුන් කියන්නේ කවුරුද කියලා තේරෙන්නේ. ආනාපාන රූප රූප ආනාපානය කියන්නේ අපි වායෝ පොට්ටබ්බ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන උණුසුම් ගති සිසිල් ගති ඒකට මෙන්න උණුසුම් ආශ්‍රාස වෙන ප්‍රසන්න. රූප සංඥාවට යනකොට මේ දෙක අතර වෙනස නැති. ඊට පස්සේ ආනාපානය කියනකට දෙකකට තියෙනවා. උන්ද කියලා බලුවොත් නෑ කියලා බලුවොත් නෑ. ඉතින් මෙතනදී යෝගාවචරය දන්නේ දැන් සතිය කැටලද ආනාපානය කැටලද සමාධිය කැටලද වැරදිලාද කියන එක දන්නේ නෑනේ. ඒ කියන්නේ පොරොත් බෙන්ච්මාක් එක නේද? ඩෙවලොප් පොයින්ට් එක නැහැ. ඒක භාවනා ඉස්සම වැදගත් කරනවා. ඔබේ හිතත් දෙන්නන්නේ අනිතරත් දෙන්නන්නේ භාවනාදී විතර විපස්සනාවේදී විතරයි තමන්ගේ ඉලක්ක පරිණාමයට පස්සේ අන් ඕනම ටාස්ක් එකේ ඉලක්ක ෆික්ස්. එතෙන් යන්නේ වෙන භාවනාවේ දෙන්නට ඒක පරිණාමයක් පස්සේ. දැන් ඒක මොකක්ද කරේ පොයින්ට් එක. සද්ධාව නැතිවෙන මොකද වෙන්නේ? සීලය නැතිවෙන මොකද වෙන්නේ? සතිය නැතිවෙන මොකද වෙන්නේ? නැස්තිලා ගිරස්ස මොකද වෙන්නේ? ඕනෙ කෙනෙකුට කියදැක මේක බුද්ධ දෙයක්, බුද්ධ දෙයක්, මායාවක් කියලා. ඕනෙ කෙනෙකුට මොන මායාවක් කරලා ලක්ෂපාරක් කරලා බලපුවා ඕනෙ කෙනෙකුට දෙන්නවා. ඉතින් ඒක දැකපු කෙනා බුදුහාමුදුරුවෝ කියන්නේ ලක්ෂපාරක් කරන්නේ නැහැ. කරබද වෙනවා කියලා වැඩක් නැහැ. මොකද ඔක්කොම ක්ෂණිකේදියා. ක්ෂණිකේදියා වල විලුව නැහැ. අනිදි පොල් කෙලියෝ නෝව නැහැ. මේ ලක්ෂපාරක් කිරිල්ලේ විතරයි කරන්නේ. ඉතින් ඒක සත්‍යයක් නැත්නම් ඒ තරම් සීලයක් නැත්නම් ඒ තරම් සතියක් නැත්නම් අපි ජීවා කියන්නේ තියෙන රසක්ම ඒක තමයි. ඉතින් ඒක තමයි ජීව ප්‍රකාරයක්. අපි සම්පකම්මත් කරලා සමාජීය හදාගන්න. ඒකම කරොත් දැන් කියනවා. අවුරුදු 8ක් ඇතුළත ඔක්කොම පස්සේ. එතන දවසක් ඇතුළත ඔක්කොම පස්සේ. ඉතින් කියන මොදි රැඳුතු උදේ අනියට යනවා නම් බර හැදෙනකොට ඔක්කොම කරලා. ඒ නිසා මේ දෙක අතර මේ භෞතික විද්‍යාව සහ මිස්ටික්ස් භුක්ති විද්‍යාව කියන්නේ ඔය දෙකම එකකම ස්වરૂප දෙකක්. මේ රූපේ තියෙන විතරයි ආගම තියෙන්නේ. රූප සංඥා කරනකොට ආගම වෙනවා. උදාහරණ තියෙනවා. ඉතින් ආර්ථිකවදී දැයිද කියනවා. යාට ඕනේ ඔපනිෂ්ඨ විද්‍ය දේවල් එක ජීවකේ කියන්න පුළුවන්. තත්ත්වයෙන් එහාට යනවා මේ ඔක්කොම. ජීවිතය යනවා. අශ්විකද වෙලා හැබැයි ආයෙ ඇදෙනවා මේක. ඒ නිසා කිසිම ආගමකට දෙන්නේ නැහැ. ඒ සමහර විටක අහන ප්‍රශ්නයක් මේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැකලා තිබුණාද? බ්‍රහ්මන් දැකලා තිබුණාද? අභිනායකතුම දැකලා තිබුණාද? ඉතින් ඒකට කියනවලු අපේ දැකලා කියපු කට්ටිය මේ කටේ අහගෙන අපිට කියන දුන්නත් මේක දකින්න ඇති. ඊට පස්සේ ඊට පස්සේ රොට්ටු අපේ කියලා තියෙන සාහිත්‍යවලදලා මෙහි කියන්නේ අනන්තාවු මෙහි කියන්නේ ඉඳලා හැමේටම පොයින්ට් එක අල්ලලා හේතුම කියනවා මෙතන තමයි මිනිස්සයා උත්තරී මනස ධර්මවලට යන්නේ හැබැයි ඉතින් දෙයක්කොට මිනිස්සයා මනසකම කාලා දෙන්නේ නැහැ මම කාලා දෙන්නේ නැහැ ඒකට බයයි ඒ නිසා මේක දකින්න නැති භාවනා කරනකොට කවුරුත් ඒක කරන්නේ නැහැ නැත්නම් ඉතින් බය වෙලා පස්ස පිළිගන්න තමයි වෙන්නේ එක දිගට යන්න ඕනේ කියන මේක නැතුව සිලෙක්ෂන් එක මෙතන තමයි පොයින්ට් එක කියලා අල්ලන්න මේ ජීවිතේ නිකන් ගහිනවා කියන වගේ ඒ ලොකු නැස්තියක් දැකලා තියෙනවා මෙතන ඔක්කොම දැකලා තියෙනවා දැක්කට මොකද ඒ රූපයේ රූප සංඥාවක් වෙනකොට තමයි ඊයන් වගේ නිින්දක් වගේ වෙලාදා වැඩි වෙන්නේ මේ යන කල අතිපරීක්ෂණය ප්‍රපේතුයි ඒක තීක්ෂණ ඥානය අවශ්‍යයි එතන ලක්ෂ වාරයක් කරන්නේ අනිත් සීල වැඩ බහතවල කරා. කරනකොට පේන බහකට ඒක පිටුහුරු. කරලා දෙන්නට පුළුවන්. මේ නොකරු කෙනා කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන මේ මුත්‍ත දෙයක් ඒක. ඒ නිසා දැන් සයන්ස් එක මේක ටිකක් තේරලා මයින්ඩ් සයන්ස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් කරා. ඒක මේන් ස්ට්‍රීම් එකට ආවයි කියන එක තමයි මේ බෑස්කරියෝ ටයිම් කරගෙන ඉන්නේ කියන උපුරේ. මේ විද්‍යාවකට ගන්න විද්‍යාව කියන මේ පැටර්න් කියන එක අන්විලාසයි. භවනාදී එක බොහොම ලස්සනට වෙනවා. අස්වාසිය නැති බැරි බලන්න. එක එක ප්‍රසවාසයක් අල්ලලා පුළුවන් නැහැ ඉවර වෙනකොට බෑ කියන්න වෙනවා. උත්තර ජීවිත කේම ජීවිත නැති වෙන ගැටයක්. ඒක තමයි රූපේ රූප සංඥා වෙනවා කියලා කියන්නේ. මේක ලක්ෂ කෝටි වාරයක් එක්කම හිතට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඔබ ඔක්කොම පෙන්නන්න ඒව බලන කීයද මේක මේක බලන්න කියලා කියන ප්‍රශ්නය. පිටත් කාරණාස මම භාවනාවට වාඩි වී මම දැන් මෙතන අරමුණක් විකස සිත සමාධිගත වී ආස්වාද ප්‍රස්වාස සිව්වේ. එසේ ඒ දැනීමක් පමණ වූ විට මෙය මම නොවේ මගේ නොවේ යන අරමුණ සිතට එයි. එවිට මම මේ ලෝකයේ නොතිරින්නාක් මෙන් දැනීමක් එයි. දැනෙන සියුම් දැනීම් සියුම් ආස්වාස ඇතිවන නැතිවන හැටි බලා සිටිනි. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ සිටින විට අකුල් හිරි වැඩිමේ දැනෙන වේදනාව ඇතිවීමෙන් ඇතිවීමක් දැනෙන්නට ගනී. මෙය දෙසක් බලා සිටිමි. ඇතැම් අවස්ථාවල ඉන්දියාව මාරු කිරීම සිද්ධ බල කරයි. ඉන්ට ඉන්දියාව මාරු කරයි. මේ අවස්ථාවේදී මා කිසිය කළ යුත්තේ ආදා දෙනක ඉතා ගෞරවයෙන් ඉඳා සිටි වාසයට නිදිතු වේලා වේවා. ඔය කරන ක්‍රමයේ ඔක්කොම අංග සම්පූර්ණ නැහැ. සතුටකට තමයි ආගේ පරේ ඉන්නේ කරන්නේ. අපි යම් යම් බැලු ප්‍රමාණය සතු කරගෙන යනකොට ඒ කිරීම කරාම සමග ක්‍රමයේ වඩ වඩා රිකමෙන්ඩ් වෙනවා. ඒ නිසා මේකට 100 100ක් තියෙන ගෝල්ඩන් ෆෝමියුලා එකක් නැහැ. ඔය ඔය මලක තියෙන අඩුව ගැටප දාලා ක්‍රමශාලී විදාල කරගෙන කරගෙන යනවා. කරගෙන යනකොට තමයි තියෙනවා සාර්ථකතා සාර්ථක වේ. බුද්ධ ජනක කවදාකවත් මේ කරපන් කියලා ඒකාන්ත වශයෙන් කියන්නේ මොකද ඒක ඇත්ත ලක්ෂණ හැකේ වෙනස් වෙනවා නමුත් යන අවුලලා තියෙන ටෝල්ස් ටික ඇති වෙන්නේ බොහෝ වෙලා කරන්නේ ඉවත් ප්‍රතිඵල ගන්න තියෙන ඊට පස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාද ප්‍රස්වාස මෙහි කරන අවස්ථාවේදී උස්පරැල්ල ඉතාලි විද්‍ය මුදිනන අවස්ථාවට පැමිණේ ඉතිසි වැටෙනවා යන ඇඟීමකින් නැවත ආස්වාදයට හිත යොමු වේ ඒ අතර කාලයේ තුල සිසු කිසිවක් මතක නැත දැනුමේද නැත මිනිස කිහිප වතාවක් පරයන්ක තුල සිදුවේ මතක මුල් අවස්ථාවේ පෙරලලා පසු සිදුවන වැටීමක් වැටීමක් පමණි එතන මතක් වන්නේ මුල් අවස්ථාවේ පෙරලලා පසු සිදුවන වැටීමක් පමණි ඒ අතර කාලයක් ගත වී ඇති බව වැටහි කිහිප දිනයක්ම වැටීමට ඇති පිය නිසා ඇරේ නැවත උත්පත හිත තබයි ඊයේ දිනේ පරයන්ක භාවනාවේදී මට හොඳට වැටුණා වැටුණා මේ වැටෙච්චේ ගැටෙන්නේ මම වෙන බව මම කියා ධාරණ සිදුන මේ ශරීරයේ වැටෙන්නේ නැති බව මට හොඳට තේරුණා එක්ක මේක පොත්තක් ඉතියව වෙනස් වෙනවා. අන්තිමට අන්ධකාරයේ තුල තමයි අපි ඇනිමේෂන් එක හදාගන්නේ හිතේ. අනේ උත්තර තමයි මේ ඉස්සරදී. අපි හිතමු බෞද්ධ විද්‍යාවේදී ඉගෙනගත්ත ශිෂ්‍යෙකුට ප්‍රොජෙක්ට් එක අඩු ක්‍රියාත්මක වේගයකින් 1000 1500 RPM එක නෙමෙයි අඩු රෙවොලූෂන් එකක් කරන්න පටන් අරගත්තොත් මේක පටන් ගන්න අත සීම තියෙන එක රූප රාමයක් වෙන අන්තරාවක් වෙන මේක තියෙන රූප රාමයක් වෙන ඒක දශාක්‍රම ඇති මේක ඉස්සෙල්ලා වගේ අපි හිතනවා දැන් යම් කිදයකට ඒකට මේ ශිෂ්‍යයා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දන්නවා කියලා කාලේ පාට කුටි වෙනවා පොඩි පොඩි කාර බලන්නේ ඉඳලා එයා දැක්කොත් ඇත්තටම සිද්ධ වෙන්නේ රූපරාම වෙන එකතන කීගා රූපරාම වෙන උස් කරලා එතකොට මේ අතරකද ඇනිමේෂන් දැන් මේක දැක්කනම් මේක දැක්කනම් නේද චිත්‍රපටයේ රසය දිනුනොත් චිත්‍රපටයේ රසය දින්න මෙතනම වගේ තියෙනවා දෙහිස්පති සෝකාන්තයද දුක්ඛාන්තයද මේ කොල්ලයි කෙල්ලයි දෙන්නත් මේ ලව් කරන්නේ නැත්නම් මේ දුෂ්ටයයි කෙල්ලයිද ලව් කරන්නේ මොකක් බලන්න හම්බෙන්නේ නැහැ ඔය කොක බලන්න කියන ඉතින් අපි ජීවිතේ හිතුවට බදලා ඉන්න කැමැති ඒ ප්‍රොජෙක්ට් එක වැඩ කරන එක තනින් කරන්නේ ඒසම මේ හම්බෙච්ච මනුෂ්‍ය ජීවිතය අපි පාවිච්චි කරන්නේ තිරසක් පාවිච්චි කරන ජීවිතේ ජීවත් කරනවා පුතේ කියන ජීවිතේ ජීවත් කරනවා සෝමශීලව බලන්න කාර්ය චිත්තවලට කරන බලන්න චේන්ජ් ලයිෆ් ඔෆ් ටයිම් දාලා බලන්න පුළුවන් නම් කියලා දීච්ච ප්‍රශ්නේ. ඉතින් කියනවා භාවනා කරන්න ගියාම ප්‍රශ්න වෙනවලු වරකට වෙනවලු එපා වෙනවලු নানা ප්‍රකාර කටේවල වලට මේ එපා වීම නැති නොකර එපා වීම ඇති නොවි භාවනා කරන්න. ඒක හරිනම් තෙතගතිය නැති වතුර ඉන්නවා. මට කියක් දෙන්න පුළුවන් මේ තෙතගතිය නැති කියන්නේ. වතුර ගැන තෙතගතිය තමයි. උඹලට ওই ජීවිතවල පරිකෝපකාරී නෝන මේ යන්ත්‍රේ බලන්න හම් වෙන්නේ. මේ යන්ත්‍රේ බලන්න ඔනක ප්‍රතිපලයෙන් මුට්ටකට ස්ලෝ මෝෂන් ගන්න. මයි ස්ලෝලි මයි ෆුලි සයිලන්ට්. ඒකවල බේන්න පටන් ගන්න පොරොත් උත්තේ. ඉතිදස්සේ. වක්කාර වේ. බිලකලා කරා. පැක්කිරේ නානා ප්‍රකාර දේවල්. මේ හරහා යන්න කොච්චර කායික සෞඛ්‍යයක් කොච්චර මානසික සෞඛ්‍යයක් වර්ධනය කරන. ඒක කියන්නේ භාවනා කරද්දී කරන්නේ. animation බලන්න බැහැ. slow motion එක. ඒකට කාටුන් එකක් තමයි. slow motion එකෙන් පස්සේ චිත්‍රපටයේ රසය තේරෙන්නේ බලන්න. සිමුදෙන් යන බලන අරස රස කිය. එච්ච රස ජීවිතේ රස නැති වෙන්න පිටක් කරනවා කියලා චිත්‍රපටය. බුදුරජාණන් යථාර්ථේන භෝකයි. ඒකෝනේ නම් පිටකතන කීකතන කිසි කලින් නැහැ දීලා ප්‍රශ්න නැහැ. කිසි කවදාවත් නෑ. දැන් මතර දෙන්නේ මොකද කියලා විනාඩියේ. පවතින්නේ මේ කිලකට සම්බන්ධයක් නැති සිද්ධියක් කරන්නේ ඒකෙන් ඇනිමේෂන් එකක් හදා ගන්නවා. තත්ත්ව කර්ම ආවේ නිසා. තත්ත්ව කොට ෂෝ කරලා. එතකොට ඔන්න රූපේ සාධුක සංඥා කරලා මේ ගනුදෙනුවේදී අපි මේක රූපයක් කියලා හිතාගත්තොත් තමයි නිත්‍ය සංඥා සුඛ සංඥා සුඛ සංඥා ආත්ම සංඥා නැත්නම් සංඥාවක් නම් කුමනකට පිළිකවට දිනනවා කාර්මයේ ඊර්ෂ්‍යා කරන්නේ කාර්මයේ රණ්ඩු කරන්නේ පෞද්ගලික මේ දේවාන වේවා හිතන්නේ මේ සංඥා ටිකක් කරන අලික පොඩ්ඩනේ කොම්බලෝ කියන තමගේ වක්කටට පොඩි කරගෙන ප්‍රශ්නේ පිටේ මුහුණෙත් ටිකක් දාගෙන ඊනාවලා ඉන්නකොට මොකද හිතේ? යෝ ආයෙ වැඩි කරගන්නේ මොකද උනාට පස්සේ කරන්නේ? ඉංග්‍රීසි පිටියට පස්සේ මොනවද කියනවා? දොස්තරවරට. අම්මා කඩේ ඉන්නලු බබයි බල්ලේ ගෙදර තියෙනවා. එනකොට බල්ලා කර කරගොත් තීරෝ බබා කාලා. ඉතින් අර වල ඉදාට කෝල් කරලා දැන් මොකද කරන්නේ? ඉතින් මන්ත්‍රෝ මොකටද කරන්නේ? මොන මොකටද? නැදන් මේ භාගයක් කාල භාගයක් කරේ භාගයක් නෝනේ. බල්ලර තේරෙන්නේ නැහැ මොකක්ද කරන්නේ බබාට තේරෙන්නේ නැහැ අම්මට කරන්නේ. මේ මේ ඈ ඒක කරන්නේ දෙවල්. ඒක ආර්ථික විද්‍යාව තමයි. Thank you. පුරුදු දෙයක් කරලා දෙන්න කියලා මම හරියට කරලා දෙන්න විජේත කණ්ඩායමේ මොනසේ කියනවා උත්තරටම පරණ දාල්ලැල්ල වගේ මූල කොටුවේදී අච්චම ගෙනේ ඒ සිය තලකට ගිහින් පිටෝන් එකට ගිහින් ඒක රූට් එකට ගිහින් අරගෙන ලස්සනද කියලා ඉච්ඡන ලෝකක පල්ලැවියට හොඳයි යන්නේ කියන ඉස්සරහ කතාවම ආයෙත් දැස හොඳයි යන්නේ ඔය ඉස්සරහට හොඳයි යන්නේ කියලා මේකට හොඳයි කියලා ඒ ගුරුනේ කියනවා ආයෙත් කටකට කරනවා කියනවා මේ මොන නාටක පද්ධතිය ඔබ ගැලෙන්න නම් ඔය විදියට හොඳයි මම කියන මම නම් කිය මම කියන ඔය ගලවල දානවා ඔබට මෙච්චර බිල් එක නැත්තම් ඔය ගලවල මොනවද වෙනකම් මම කියන්නේ ඔක්කොම ප්‍රතිගල ගන්නවා ඒක අඳින්ද රීවා ගන්න රීවිල ජෙනරේට් කරන්න ඒකම නැතර නාටකයක් පොඩ්ඩක් බලන්න අපි ඒක ඇත්තට ප්‍රේක්ෂ වෙනවා අපි දෙකින් පිළිසතෝ නැතුව බෑන් මේ කරා ඒක බෑන් මුදින කපිල පිටන තරම කාරණා මේ රූප ඥානවට පත්වෙකොට මේක ඇනිමේෂන් එකක් හදාගන්න මේක මේ සුඛාත්‍ය දුක්ඛාත්‍ය කරත් මුචි රැවටිලකින් කරපතන්නේ ඊට පස්සේ ඒක දැක්කට පස්සේ චිත්‍රපටි බලන්න ඕනේ. ඒකට මේ කවුරු හරි ඇවිල්ලා මේ අගර නගර පහනකොට මොනවද දෙන්නේ කියලා. ඒක නිසා මේ භවනා කරන් යන්නේ ඉතකොට අතු රීතු කියන්නේ පිට අතෝ ලාස්ට් එක කියලා එන්නේ. මොකාරද මේ අතට. මොකද මේ වැඩි කිව්වොත් ෂුවර් පසු ෂුවර් ආයේ කියන වසංගම් නැහැ. කොච්චර ජාතවත් කිව්වොත් භාවනා කරන ප්‍රතිඵල තියෙනවා ඒක කරන්න දැන මම විතර දන්නේ නෙමෙයි ලෝකෙම නැහැ ඒ ලැබෙන ප්‍රතිඵල බාහිර රැකගෙන තියෙන එකක් අපි ඒක ඉදා කරන්නේ ගෞරවනීය සාමිවහන්ස අද දින පරයන්ක භාවනා පිළිබඳව ප්‍රශ්නය ආනාපානසතිය වඩනමා පිම්බීම හැකිලිම දෙස බලා සිටීම මෙලෙස පිම්බීම හැකිලිම දෙස බලා සිටීමේදී සාමාන්‍යයෙන් විනාඩි 20කින් පසු සිත යම්තාක් දුරට සමාධිමත් වේ අද දින එලෙස සමාධිමත් බවට පත්තු පත්තු මගේ හිස පහළට ලිෆ්ට් එකක පහළට යනවා අපේ සෙමෙන් සෙමෙන් පහළට කඩා වැටුනේ. එම වෙලාවේදී මා සිහියෙන් එදෙස බලා සිටියේ. ඊට පස්සෙ මම සිහියෙන් යාලි හිස කෙලින් කර තිබීම ඇකිලීම දෙස බලා සිටියේ. තවත් මොහොතකට පසු හිස කලින ආකාරයට කඩා වැටුනේ. ඒ මා සතිය පවත්වා ගැනීම එදෙස නිරීක්ෂකයෙකු මෙන් බලා සිටියේ. ඉදිරියට භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. එතකොට මේ සිද්ධ වෙන සිද්ධියට මම කියන්නේ බලාන ඉන්න සතියට මම කියන්නේ කියලා මේ දෙක අතර ලොකු බැලිලක් වයි. ආශ්‍රද ප්‍රසාද කරනකොට විශේෂ ප්‍රසාදින පිළිවිහිය කොට ඇතිවෙන්නේ. ඒක දිහා හොඳට බලන්න පුළුවන්. වැඩි උත්ක සංසිද්ධියක් තියෙනවා. මේ පැත්තට බලාන ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දෙක අතර තියෙන දැන් සමவாயය. ඒක වැඩි යනවා. මම යකොතදී තනවා ඉද කේතෙන්න නේලු ඉද නරුරා නොබේ මන්තරේ දේවල් දුක්කස් කියලා බාහ්‍ය තාත්විකය කියනවා නේව ඉද මේ බලන්න තමයි සත්‍යත්වම නෙවෙයි නරුරා මේ දෙතන මේ මේ ලිස්ට් එක පාස්නම වීදික සත්‍ය මේ දෙක අතර මැද එතන තමයි දුකේ යම් කිසි මේ සත්‍යමක් කියාගත්තා නම් ඒ දුක් කියලා වෙන්නේ ඉතින් අපි සතිය බලන්න මේ සම්තිත්තියම මේ හිතකරගත්තා ඒ සුඛ කෙලවර. එන මේක අතරම සමායතර දුකේ මොනින් කරන ඒ සුඛ කෙලවර. එතන මේ සම්තිත්තිය කියන්නේ බලන්න කතියක් තියෙනවා. කතියක් පන්තිත්තිය. මේ දෙක අතර බලන්න ඉන්න වෙලාවේදී අරක කියලා මම මේක මම මගේ ආත්මය කියාගන්නත් ඒවා. ඒ සතිය මම මේ මගේ ආත්මය කියාගන්නත් ඒවා. මේ අතරමැද නිකන් දුරු සෝබරතාවටත් ඒවා. ඉතින් ඒක කරනවා. මගේ මොකෝ. යන්නේ මුගදෙනෙක් මේ සත්‍ය මොන කියලා කතා කරනවා. ඒක බොහොම සුද්ධයි කියලා. ඒක මොකද අපි වාචාය මාසලා කියන සත්‍ය සෝබරචෛත්‍ය කියන්නේ ඒකේ ඉන්නේ මේ හොඳ පැත්තට විතරයි. ඒක කියලා සත්‍ය ටූල් එකක් විතරයි. ඒකේ තිබුණත් හරියට ඒකක් තමයි. එහාට තියෙන විද්‍යාවක් තමයි. දෙක අතර වෙත්තක් තමයි. අතන තියෙන දේ උත්තර දෙයක් කරනවා. මේ දේවල් තෝරන ප්‍රශ්න. නිසා මේ වගේ වේකල පෙන්වුවාට පස්සේ ඕනේ නම් කෙනෙකුට මේ දෙක අතර තියෙන විමුක්තිය බලන්න පුළුවන්. මේ දෙක අතර තියෙන නිරෝධය බලන්න පුළුවන්. මේ දෙක අතර තියෙන චෛතන්‍ය බලන්න. නමුත් මේ මොකක් කරේ දක්වා මේ ඇහිලා ඉස්සරහ කියන තමයි. කරගෙන කරනකොට තේරෙනවා මේක මේ මම ඇහිලා අල්ලගන්න ඕනවට කතරගය තරගය කරගත්තට සතිය කියන එක මම කියන්නේ. සතිය කියන මම කියන්නේ නැහැ. ඒ වෙනකොට බුදුරජාණන් සත්‍යයක් පමණ නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය කියලා. සත්‍යයක් පමණ නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය කියලා බලපන්. එතකොට මේ දෙකේ කොහෙද වැරදි? ඒකට මොකටද කියලා දුක් වෙන්නේ. ඒ නිසා අර විදිහට ඔය සේන ත්‍රිමාන රූපේ ත්‍රිකෝණය දිහා බලන මේ කොල්ලේකට මම කියන්නේ හොඳ මේ ගැන වකින්නේ. මම කියන තරම් දෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒ චිත්තාවේ ඥානයක් විතර පාවිච්චි වෙන්නේ. ඒක නැත්නම් පෙරහුරුවක් ලෑස්තිලා යන කන්නේ විදිහ කළ බලන්නේ ඒකට කරන කටයුතු සත්‍යන පාදක උපවිශ්වචීමක් වෙනවා. ඊළඟට සත්‍ය පිළිවෙල ප්‍රශ්න දෙක පින්වත් කර ස්වාමීන් වහන්සේ වාසේ වෙත ප්‍රශ්න කීපයක් යොමු කිරීමට අවසර මගේ ප්‍රශ්නේ පළමු දිනේ මා සත්‍ය පිටවීම හිතුවා ගැනීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නේ ආසපදී භාවනාවේ උඩදී ඉදිරියට කටයුතුවලදී සතිය පවත්වා ගන්නට ගන්න උත්සාහය අතරතුර අයට දැනෙන පරිදි සංවේදන ඔස්සේ සිහිය පවත්වා ගැනීමේදී සමහර අවස්ථාවල ඉදී අයට දැනියයි සිදුවන ක්‍රියාකාරකම් බලා සිටින තත්වයක් අත්දකි මා ක්‍රියාව සිතා නොකරන බව වැටහි ක්‍රියාවිත බලා අයුරක් දැනේ පරිමුදනේ මා ඉදිරිපත් කර පරිදි සිහිය සබ්දයට අය දැනීමට මාරු මාරුට යන අවස්ථාවලදී ඉතා කාලයකට ක්‍රියාවිස්ත බලා සිට සත්‍යයක් අත්දකි. කාර්යබහුල ජීවන රටාව නිසා මාර්ගීය පදවන අවසර තුරදී පවා අයට සිය පවත්වා ගැනීමට උත්සාහ කරමි. මෙසේ සිය පවත්වන ඇතැම් අවස්ථාවන්හිදී ඉතාමත් ඈතින් ඇසෙන කුඩා ශබ්ද හඳුනා ගැනීමට පුරුදු වී සිටී. උදාහරණයක් ඇටියට වාහන කීපයක් ඈතින් කෙනෙක් සැස්තරන දුරකථන සම්මාලයක කොටස් ඇසීමට forget මම දැන ඉදිරියට මේක බලලා අපව ඉන්න මම දකුණු කකුලට පොඩි දකුණු කකුල වෙනවා වෙනස් මේ විලාදි පේන අපේ හිත වැඩිම දුක් දෙන එක තමයි ඇදලා යන්නේ දුක් නැති එක ගාලල්ල දුක් දෙන්නේ නැති අන්ති තුනක් තියෙනවා ඒ තුනම ගණන් ගන්න අර දුක් දෙන එක අල්ලන්න කරත් එහෙම නැත්නම් ඒත් එක්ක මම කියන එකක් තමයි මේ තිත් දෙකක් කියනවනේ දුක් දෙන එක දත විතරනේ අපි කතා කරන්නේ නැත්නම් කිසි දෙයක් අනිත් කිසි කෙනෙකුට පොඩ්ඩක් කතා කරන්න බෑ. අත්ත වෙන යකාර්ථද වෙනවා. ඒකද ඒ තරම් දුක වෙන්නේ අපි කතා කරනකොට මේ ඔක්කොම පස්සේ තියෙන අමාරුම කැලේකට මේක ලෝකත් එක්ක ලොකු කරලා අට උල් කරලා අත්කටිද කියන්නේ බලන්න ඇනිමේෂන් දාන චලනචිත්‍ර බලා මේ ඉවර වෙනකන් එයාගේ කියන්නේ ඔය හරදේ ඉන්න කියන්න හැබැයි එකක් තියෙනවා මම කියන්නේ අන්තෝනේ ඉච්චර අපි කියන්නේ මොකද? ඒ විලට ළඟිපිටියෝ ගැන කතා කරනවා. මිල්ල යම් බිදෝ පෙරේ කතා කරනවා. ඒ තරම්ම දුක හොයන දුකට යන නැතරටි. ඒක නිසා හත්වත් වෙන්නේ පන්නේ වෙලි මොකද? මම නම් නෑ. හකට ටික කයි දුෂ්ම ගන්න කයි කියන්නේ නිවැරදි ඒක උසාර නිවන ආර්ථ කරන්නේ ආවද ඕනම දෙයක් කර්ම භෝග තමයි කර්මද චිත්ත යොතුද විදියට මොකක් කරේ එක කයිලක් කියලා තරවත් ඒක ඉඳන් ඕවේ පිට ඉතින් අසරණ කුටි මාසේ අධ්‍යාත්මය මනසකාරී දෙයක් යොමු කරන්න පුළුවන් මනුස්සකම කවදද තමන් හදලද රත්නත්නය කියනවා නම් ඒ කියන්නේ අර රත්නත්නය හිතා වුණා අනකේ ක්ලච් රිලීස් වෙනවා ග්‍රිප් එක නැති වෙනවා ඒක නිකන් ඔය හිතනවා මොලේ මේ බලන එක තමයි මගේ යුතුයකම කියලා මේ මෙති කියලා මිනිහා ගුරුම මේක මේක මේක මේක ඉවත් වෙනවා මේ අක්කියුත් එක එකතුවක් කරතේ නැහැ මම හිතන්නේ බලනවා එක්තරසු පිටුනේ කියලා යකිද ඒක කොයි වගේ ගොඩේ දෙන්නේ නැරිදනවා තමයි නැගිටලා සයිකික කරලා ඉඳලා ඉන්නවා රිදෙන්නේ නැහැ තමන්ගේ වලින් නෙවෙයි ඔක්කොම ඉන්නේ වලියක් නෙවෙයි අනිගොඩ තමයි කොතන ඉන්නේ හරියට දෙන්නේ අතන දාලා මේ ජීවි වලට මේ අනිත් එක බලන්න දැන් නම් කව එක ළමයට මම සතිපටලෙ ඉන්න කටියක් කිව්වා ඒ තමයි ඒකම කියනවා දැන් මොකද ඩොක්ටර් වගේ වල ලකුණු දෙන්න වාස්තු කරලා ඒක දැන් දැන් දෙක විදිහට දැන් මට වැරදි දෙක බලන්න අතරසින් යන්නේ. කරන්නේ කියලා පොඩ්ඩක් කතා කරමු. අපි අත්‍තරේ මොකද්ද කියන්නේ? හෙඩ්ලයින් එකේ මොකක්ද තියෙන්නේ? ඒ විදිහට හෙඩ්ලයින් කියනවා තියෙනවා. මම ඊළඟට කියනවා දැන් නෑ හෙඩ්ලයින් කියද මේකද? ආ ඇත්තද කියනවා උත්. උත්තුම මවාපෑමක් කරන මේ රසකාමී ගිරගෙන කතා කරනවා. කවදාකවත් ජනමාධ්‍යයේද ඒක අපේක්ෂාවට අයිති වෙන්නේ තණ්හා මානසික තුනක් විතරයි. ඒක තණ්හා මානසික තුනේ යනවා නම් ඔක්කොම කියන. ඒ channel එක පාරක්. සත්‍යයක්. මැගසින් එකක් පටන් අරගන්න. ඒ නිසා හිත කිය ගන්න ආදරකම අන්දාසෑදී. යන්නේ කෙලෙස් වලට. උදේට කෙනෙකුට මානසිකාරය කියලා ස්ට්‍රැටජි එකක් තියෙනවා. මේකට යද්දී අපිට සිග්නල් දාලා අපිට කතා. ඒක ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ යන්නේ මම අර මේකම අපි කියන්නේ දිටුලන දෙයක. තමයි කෙලෙස් වල තියෙන ආකාරය කියන්නේ. පිටික තියෙන කෙලෙස් වල තියෙන ආතාව නිසා. මගේ ළමයි වරදක් නැත්නම් අල්ලපු විදිහ කරදර දෙනවා. ළමයි කරදර කරනවා. අපේ තාත්තේ කරදර කරනවා. මේකට කියනවා අකුසල සමාදානේ. උදේට කියනවා මේක නෑ නෑ නෑ. අනිවාර්යයෙන්ම අපයි. කරපු දෙන්නේ. ඉතින් නැවත කතා කරමු. රක්කමන්නේ නපාට මුස්ලිම් මිනිස්සු. අපායන්නේ සිංහල බෞද්ධ අරකට බැලුවා. මොකක්ද කරන්නේ කියලා. අර මම කියන්නේ නෑ ඔකේ පන්දුන අහකට කොහෙද කවදාද ඒ සමානන්නේ කියන්නේ. මේකෙන් බලන්නේ මුස්ලිම් මිනිස්සු කොහොමද ඒක කොහොමද පුතුම විදියට කරුත් කරනවා කියලා වැඩි දෙයක් නෑ. නැතුව නැතුව තාක්ෂය අන්නේ වාස්තව ගන්න බැරිද කියලා එයාම තමයි ඊළඟ මේ වාස්තව ඉන්නේ. ඒකට අර්ථ සමානයි. කතන්නේ කවුද පායන්නේ? එතන අපේ හිත අර ඒකට ඇදලා නැහැ. එළියට ඇදලා නැහැ බලුවොත් දෙන්නේක වෙනසක් නැහැ. දෙන්නේක ඔක්කොම එකයි මේක තියෙන්නේ. මොකද ඔය කාලේ තියෙනවා. ප්‍රසිද්ධියේ මේකින් ලොවේ වුණ තියෙනවා. මගේ කිල්ලුවට ගුණ තියෙනවා. කිල්ලුවට තියෙන හොම කියන තමයි. මොකද වැඩක් කරන්නේ? මම කියන්නේ භාවනා නොකරන කෙනෙක්ව කතා කරන්නේ. ඒක සම්පූර්ණ උලකන භාවනා කරන ඇත්තට කියන්නේ. ඒක කරන්නේ. නැතිවත් ගෙන්න වැඩක් නැත්නම් ඊළඟ වැඩක් නැතකද ඒක තියා බලුවොත් ඒක ලොකු වෙනවා. බලන්න ඒක යද්දී පපුගඩොල් ඉස්සරහට. තියෙනව නෑ දන්නේ. ඒ නිසා අපි වමට සිග්නල් දාලා දකුණ කපනවා කියන ඕගොල්ලෝ ඉන්නවා. මම කරන්නේ මෙච්චරයි. අපිට සිග්නල් දාලා එහෙට යනවා. ටක්කල් දකුණ කපලා නිකන්. එතකොට යන ගමනේ ඒ යනවා මේ වාහනේ මේ. අපි යන දීගා. අධිකරණසාත ඊයේ ධර්මදේශනාවේදී වදාළ පරිදි බුදුරජාණන් වහන්සේ විවිධ තත්ත්වයන් 6 දෙනෙකු ඉස්ත්‍රියන් 6 දෙනා සහ තෝරා ගැනීම සඳහා විශේෂ හේතුවක් ඇත්තා. උදාහරණයක් වශයෙන් සිත නියෝජනය කිරීම සඳහා වඳුරකු තෝරා ගැනීම වඳුරා සිතමේ කිසිදු හේතුවක් නැතුව අත්ෙන් අත්තට පණේ. අනිත් සත්‍යය සඳහා මෙවැනි හේතුවක් ඇත. වාදයට පෙරවන් සරණයි. ඒකකයේ සූසේ දේශනා කරපහන් කෙනෙක් උත්සාහ කළා. සතියෙම ඉච්ඡරම මේ රූපකේ පෙන්වන දේ පිළිබඳව වඳුරා කතාව අපි ওই සූත්‍රයෙන් කරත් අපි අහලා තියෙනවා. හිත පිසු අදලක් වගේ කියලා. කන කියලා කියන්නේ කිඹුලෙකුට සමාන කරලා තියෙන්නේ. ඇහැ කියලා කියන්නේ ධාතුවෙකුට සමාන කරලා තියෙන දේශා. ඒක දෙයින් බෑබැයි නානා ගෝචර නානා විශේෂ. ඒකේ ආහාර වෙනස් ලැබු පොළොව වෙනස්. ඒ ඒ අය දෙන තොරගත් බව තමයි තේරෙන්නේ. ඒ ප්‍රශ්නය දරසාර වංශ වහන්සේගේ ඊර රාශිය කුකල උතුම් ධර්ම දේශනාවේදී සඳහන් කළා භාවනා කරන අවස්ථාවේ ඇතිවන වෙනස් සිතුවිලි පැමිණි විට ඒ දිහා බලා සිටින ලෙස එම සිතුවිලි පුඤ්ඤා විතංකාර වතු අපුඤ්ඤා විතංකාර විය හැකි එවිට සිත දෙස බලා සිටිනවායයි කියන්නේ කුමක්ද ඒ සිතුවිලි පැමිණි විට ඒවා විදර්ශනා කරන ආකාරයේ උදාහරණයක් රැක පෙන්වා දෙන මිනිතා කාර්මික ඉඳා සිටි වහන්සේට දරුවන් කරන්නේ මට සාධාරණ දෙයක් තියෙනවා මම මේ දෙයක් කිව්වා කුචිලයක් කුචිලයක් බලපලයක් කියන එක ඉදිරියට වෛර කරන්න එපා කුචිලයක් බලපල ගන්න කායට හිතෙන්නේ ඒක තමයි ඉපදේ. ඒ මොන දේ ආවත් ඒ ඉනේ දේවල් මෙනෙහි කරලා ඒක දිගේ යමයි කියලා කියන්නේ මාර්ගයෙන් දෙනවා කර්මයි. උපදේශ ගැන වෙලා මේ ආස්තක දැනගෙන පුළුවන් වහාම කයිසයි. ඇත්තට උගොල්ලන්ට අනුකම්පාව කියලා මෙනෙහි පුළුවන් වෙච්චිලා කයි. සත්‍යත්ගේ පිටික යථාර්ථ කියලා මෙනෙහි කරන්නේ. ඉගෙන දිගට යනවා යන්න පුළුවන් වෙච්චිලා කයි. ඉතිවිල්ල කිය. ඉතිවිල්ල පිළිබඳව දන්නවනේ පුළුවන් වෙච්ච වෙලාවට කයි දෙන්න. එතකොට ඉතිරි විපස්සනා කරනවා කියන්නේ දේවල් ප්‍රශ්නයක් කරන්නේ. ආ භාවනා ප්‍රශ්නයක් කොහොමද ඒක ප්‍රශ්නයක් කියනවා අපිට කියවන්න පොඩි දෙයක් වඩා සුදු. ස්වාමීන් වහන්සේ රාත්‍රියේ වුණින්දක් ලැබීම භාවනාවට බාධාවක් වේද දෙවන් සරණයි. සරණයි. එතන ඒ වගේ වෙලාවල භාවනා පටන් ගන්න යන්න එපා. ඒ කියන්නේ මොනක් කරන්න ඕනේ සාමාන්‍ය මැත්තේ මොකද කරදර තියෙන තැනකදී හිත එකලස් කරනවා කියනකෝ ඒක බැහැ නෑනේ ඔපරේෂන් එකක් කරනවා කුස්සිය ගන්න කක්කුස්සිය කරලා ඒක ඒක කියනවා තියෙන්නේ ඒක හිත මානසිකත්වයට මුදල් බලන්න ඉන්නට ඕනේ උද ප්‍රසන්න සාමාන්‍ය මානසිකත්වයේ ඒක නැතිලා මේ කෙරුවොත් වෙන භාවනාවද භාවනාවද නැහැ කියලා අපි ඉතින් තීතුවට කරන්න යනවා දුකේකට යනවා ඒකට සූදානම් වෙලා ඒක ගැලපෙන කාර්ය නැති විදියට අයෙලෙවල ඒ නිහිතට බඩුවක් බඩුවක් විතර නැත්නම් ඒ වැඩි හරියන්නේ නැහැ ඒ නිසා මානසික දෙක තියෙනවා කයයි දෙක සාමාන්‍ය වැඩකට ගැලපෙන මට්ටමක තියෙන්න ඕනේ නැත්නම් මේට වැඩි හොඳ කරගන්න තියෙනවා සීලක සීලා කටේ සුදු කරගෙන මේ වැඩේ කියනවා මේ වගේ වෙනකොට මොන විදියට ඒ ප්‍රශ්න විසඳන ක්‍රමයක් කරලා සාමාන්‍ය මට්ටමට පස්සේ තමයි වඩා සුදුසු භාවනාවට යන්නේ. ඒක ප්‍රශ්න. අභ්‍යන්තර විනාඩි 30ක් වැඩිපුර අරගෙන තියෙන එක නම් අපි ඇදෙකට ආතන කාලයක් ඒ නිසා අපි තුනට පරියන්ක